අවසරයි ස්වාමීන් වහන්ස <clears throat> අදත් ප්‍රශ්න 15ක් පමණ අපිට ලැබී තිබෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පංචේන්ද්‍රිය හරහා අරමුණු දැනේ විවිධ අරමුණු සංඥා හඳුනා ගනිමි එම සංඥා ඇති වූ සැනින් නැති වී යයි ඒ පසුපස සිතිවිලි ඇති නොවේ ඊළඟ අරමුණ තෙක් සිත ශූන්‍යව පවතී දැනෙන දැනෙන අරමුණ ඇති වී නැති වී යයි. වරින් වර සිතුවිලි ඇති වේ. ඒවාද පහසුවෙන් නැති කර මූලික අරමුණට සිතගත හැකිය. පරියංක භාවනාව ඇතැම් භාවනා වාරයන්හිදී සිත අරමුණෙහි මනාව පවතී. පසුව මූලික අරමුණ ඡය වී සිත ශුන්‍යව පවතින අතර වරින් වර සිතුවිලි ඇති වී නැති වී යයි. බොහෝ විට භාවනාව පැය භාගයකට පමණ සීමා වන්නේ දැන් බොහෝ වේලාවක් මම භාවනාවේ සිටියා යන හැඟීම ඇති වී ඇස්සැරීමට පෙළඹීම නිසායි. අනික් අවස්ථාවන්හිදී සාමාන්‍යයෙන් ශ්වසන අරමුණ නාසිකාග්‍රය හෝ පිම්බීම හැකිලීම දැනීම ඉක්මනින් ෂේ වී යයි. විවිධ සිතිවිලි වරින් වර ඇතිවේ. පෙරදී මෙම සිතුවිලි යටපත් කර මූලික අරමුණට සිත යෙදෙව්වත් දැන් මම අරමුණ වලට ඉඩදී ඒ දෙස බලා සිටිමි. ඇතැම් විට මෙම සිතුවිලි සමගම සිත නින්දට බරවන බවක් හැඟේ. වරක් දෙවරක් හිස ගැස්සී සිහියට පැමිණීමි. මට නිින්ද යාමට ආරම්භ මම නිින්ද යාම ආරම්භ වූ බව දැනගතිමි. නැවතත් සිත දෙස බලා සිටීමට උත්සාහගත් නමුත් සිහින වැනි විවිධ සිතුවිලි වලට මා යටවන බව පෙනිනි. වරින් වර නිින්දත් නොනිින්දත් අතර සිටින වාසේ දැනේ. වරින් වර මෙම தත්ත්වයේ යටතේම පිම්බීම හැකිලිම ඔස්සේ හුස්මද දැනේ. ස්වාමින් වහන්සේ නිින්ද දෙසට යාමත් හුදෙක් සතියෙන් සිතුවිලි දෙස බලා සිටීමත් යන දෙක අතර ඇත්තේ සිහින් හොයක් වැනි වරහන් තුල ෆයින් ලයින් වෙනසක් බව දැනේ. විටින් විට නොදැනීම නිින්ද දෙසට තල්ලු වෙමි. මනසේ සතිමත් වූ භාවනා වාරවලින් නැගිටින විට මනා ප්‍රබෝධයක් දැනුණත් නිින්දත් නොනිින්දත් අතර වූ භාවනා වලින් පසු මහා කම්මැලිකමක් දැනේ. ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඒ වගේ අර තමන් අරමුණු කරන අරමුණ අපි ගත්තොත් මූල කර්මස්ථානය සියුම් වීගෙන යනකොට ඒක මේ බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ රූපය රූප සංඥාවක් බවට අඩු වෙනවා කිය. අර බලාන හිටපු දේ නිකන් හුදු සංඥාවක් විතර වෙනවා නිකන් ත්‍රිමාන රූපයක් ඝණයක් විදිහට නෙවෙයි. ඒක නිකන් හුදු සංඥාවක් බවටපත් වෙනවා. ඒතර ඒ සංඥාව හිතලුවද්ද ඇත්ත ප්‍රകൃතියක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මේ concept එකක්ද reality එකක්ද කියන එක යනකොට ඒක අපි සාමාන්‍ය කියන්නේ ආඩහීන දෙයක් ආඩහීනයක් වාගේ තමයි. ඉතින් ඒක බලපුවාම කිසිම විදියක් සැලසුම් කරගන්න බෑ. මොකද බලන බලන හැම එකක්ම නිකන් නිකන් පෙන කැටියක් වාගේ. එහෙම නැත්නම් තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වාගේ. මොනවාක්වත් කරගන්න බැරි වෙනවා. එතකොට හිත බංකොලොත් වෙනවා. හිතේ තියෙන අපේ මේ කරන කතන්දර ගෙතිල්ල, fabrication, story telling ඇති වෙලා යනවා. එතකොට දන්නේ නැහැ අපි මේ මේ හිතාගෙන හිටපු එකත් මේක ප්‍රകൃතියක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරුයි මේ අපේ තියෙන ওই රෂනල් මයින්ඩ් එකට ඉදිරි ගමන සැලසුම් කරන්න. ඒක බංකොලොත් වීමක් විදිහට තමයි පේන්නේ. ඒක අපිට මේ ඒ එවැනි පරිසරයක් තුල මම කැලා ගන්න බෑ. එවැනි පරිසරයක් තුල මාන්නයක් හදා ගන්න බෑ. එවැනි පරිසරයක් තුල තෘෂ්ණාවක් හදා ගන්න බෑ. ඒකකොට නිකන් පිළුණු වෙච්ච ගතියක්, හේ බාපු ගතියක් තමයි පේන්නේ. sharpness එකක් නැතු වෙනවා මයින්ඩ් එකේ. එතකොට මේ ප්‍රපංචකරණයක් කතන්දර ගෙතිලක් නැතිලා යනවා. මේක ඉදිරියට පාත්තන්න කොහොමඩක්වත් මනස කරන්න අමාරුයි. ඉතින් එතකොට වරක වරින් වර වරින් අර ඒක මොකක්වත් පැතියකට යනවා ආයෙත් මේ සංඥා බොඳ වෙච්චි තැනට එනවා. ඒ ඒ தත්ත්වයට දෙදී මේ කොයි එකද හරි එක කියලා මොකද්ද මගේ හැබෑනි වාහන කියන එක පිළිබඳව ලොකු පටලවිල්ලකට එනවා. මේ හදාගෙන තියෙන සේරම ඔක්කොම බොඳ වෙන සුළු දෙයක්. බොඳ වෙච්ච දේත් විශ්වාසයක් ඇති කරන්න බැරි දෙයක්. මාන්නයක් තණ්හාවක් ඇති කරගන්න බෑ. ඉතින් මේ දෙක අතර උගා කාලයක් හිත දෝලණය වෙනවා. දෝලණය වෙලා තමයි තේරුම් අරගන්න අන්තිමට මේ අපි මේ හදාගෙන ඉන්න දේ මනසින් හදාගත්ත විකාරයක්. ඒක හදන්න ඕනේ පසුබිම නැත්නම් ඒක හදන්න ඕනේ ශක්තියක් තියෙනවා. අපි එක එකනා එක එකනා ඒ ශක්තියෙන් අපිට ඕන ඕනේ ලෝකම වාගෙන ජීවත් වෙන නිසා මේ ඒක විස්තර කරනකොට කියන්නේ අපි ඔක්කොම එක යුනිවර්ස් එකක ඉන්නව නෙවෙයි. අපි එක එකනා එක එකනා එක එක යුනිවර්ස් හදා ඉන්නවා. ඒ නිසා අපි මල්ටි යුනිවර් මල්ටිවර්ස් වල ජීවත් වෙන්නේ. අපි එක එක ඩයිමන්ෂන් වල ඉන්න ඔක්කොටම තියෙන එකම අමුද්‍රව්‍ය ශක්තිය. ඒ ශක්තියෙන් හදාගත්ත ලෝකෙක ඉන්නවා. ඉතින් ඒක ලොකු බංකොලොත් භාවයක් විදිහට තමයි තේරෙන්නේ. ඒක නිසා ඒකට උරු කරලා කරලා කරලා කරලා මේ ඉන්නේ මත්විච්ච ලෝකෙක ප්‍රകൃතියේ තියෙන නිකන් හතර මහා ධාතුන් විතරයි. එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍ය විතරයි. ඒ අමුද්‍රව්‍යයෙන් එක එක අගයන් ආඩම්බරයම වවාගත්ත මේ ලෝකෙක ඉන්නවා කියන එක හරිම බංකොලොත් වෙන වැඩක් අපි කර මෙතෙක් අපි දැක දැක හිටපු හීනෙන් එළිවීමක්ද නැත්නම් හීනකට යෑමක්ද කියලා කියන්න බෑ. ඉතින් ඒක මේ ලාවොත්සු ඒ චීන දාර්ශනිකෙක් ලියනවා එයා හොඳටම හීනෙකට අවදි වුණයි කියලා හීනයක් දැක්කයි කියලා සමනලෙක් මම සමනලෙක් වෙලා සම්පූර්ණ ඒ තුල ජීවත් වෙනවා ඒක ලුසි ඩ්‍රීම් එකක් නැගිටට පස්සේ අලියනවලු මම හීනේ සමනලෙක් දැක්කද නැත්නම් සමනලෙක් දැම්මේ මිනිස්සේ හීනේ දැක දැක ඉන්නවද කියලා ෂුවර් නැහැ කියලා සමනලෙක් මේ මිනිසෙක් වශයෙන් හීනේ දැක දැක ඉන්නවාද ෂුවර් නැහැ. නිසා චීන සම්පූර්ණ සංස්කෘතිය යන්නේ මේක හීනයක් කියන පද නෙවෙයි. ඉතින් ඒකකොට අපි හදාගත්තර අපේ ලෝකේ කඩාගෙන වැටෙනවා. විදුරු මාලිගාව කඩාන වැටෙනවා. ඉතින් මේක ගොඩක් කල් යනවා පුරුදු කරන්න. පුරුදු කරලා මේ මේ தත්ත්වෙදී මේ தත්ත්වයට හොඳට අවදි වෙලා අවදි වෙනවා කියන එක නෙවෙයි තියෙන ෆැමිලියරයිස් කරනවා කියන එක. සීසන් කරන්න. මේක උරුදු කර පුරුදු ගාකල් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනකොට කරනකොට මේ අපි මේ ජීවත් වෙන හීනයත් එහෙම නැත්නම් ප්‍රകൃතියත් එහෙම නැත්නම් මේ සම්මුතිය සහ ප්‍රകൃතිය දෙකෙන් අපි කොච්චරක් සම්මුතියට නතු වෙලා කොච්චරක් හිත කරදර ගන්නවද කියන එක. පරමාර්ථ වශයෙන් ගන්න ගියාම එහෙම හිත කරදර ගන්න දෙයක් නැත්තේ නෑ. ඒකේ තියෙන්නේ මේ න්‍යාය ධර්ම ටිකක්. ඒ න්‍යාය ධර්ම ටික මම කියාගත්ත ගමන් හිට කරදර වෙනවා. ඒ හිට කරදර ආපු ගමන් ඒ අලුත් දේවල් හදන්න පටන් අර ගන්නවා ගොඩක් වැඩ යනවා. අර අර පරමාර්ථ ධර්ම පිළිගත්ත කෙනාට ඒක ඉතින් අපි කොච්චර දාන්න බැවුවත් පරමාර්ථ ධර්ම පරමාර්ථමයි න්‍යාය ධර්ම න්‍යායමයි චිත්ත න්‍යාය චිත්ත න්‍යායමයි. ඒක අපි කොච්චර කැමැතිද චිත්ත පීඩාවලට කියලා. අපි කොච්චර කැමැතිද ෆ්‍රස්ට්‍රේෂන් එකට කිය. අපි කොච්චර කැමැතිද අසහනයට කියන එක තේරෙනවා. අපි හදාගත්ත ලෝකයේ අපිම අගයන් ආඩම්බර වගේක් දීලා සදාචාරයක් දාගෙන පුදුමාකාර විදිහට පෙරෙනවා. ඉතින් දෙකම දුන්නත් ඒ කියන්නේ භාවනාදී දෙක දුන්නත් අපි මේ પરමාර්ථ පැත්තට යන්න හරි පැකිලීමක් තියෙනවා. මොකද අපි මේ දෙක දිහා බලන්නේ මාන්නේ හරහා එහෙම නැත්නම් මම කියන පදනමේ හරහා නැත්නම් තෘෂ්ණා පදනම කියන එක. ඒතර පේන්නේ මේ පරමාර්ථ ධර්ම කියන එක නිකම්ම නිකම් මේ මැරිච්ච දෙයක් වගේ. මේක විතරයි සජීවී බව තියෙන්නේ. සජීවී බව තුළ විතරයි අසහනේ තියෙන්නේ. ඒක තුළ විතරමයි ආතතිය තියෙන්නේ. ධර්තේ පරිලාහය තියෙන නිසා අපි කොච්චර මේ ධර්තේට පරිලාහයට කැමැතිද කියන එක අල්ලලා දෙන්න බැරි තරම්. එහා පැත්තට ගිය කෙනෙකුට හිතා ගන්න බෑ. මේ තරම් දුක් දෙන මේකට තියෙන ආසාව. ඒ වගේම අනිත් එකට යන්නත් මේ කියන විදිහට සමාන බින්ගෙකුත් තියෙනවා. දෙකම දුන්නත් කක්කවලට කැමති. කක්කාවට කැමති. ඉතින් හොඳම වැඩේ කරන්න තියෙන ඔය දෙකම පෙන්න පෙන්න ඉන්න ඕනේ. මේක මේ කර්ම ගෙවෙනකම්. ඇති වෙනකම් හිරුවට පස්සේ තේරෙයි. එහා පැත්තට ගියාම මේ පැත්තේ තියෙන රණ්ඩු සරුවලේ නෑ. මම කියන්නේ එහා පැත්ත වෝක් ඕවර් එකක්. ඒක නිතරම ගජයක් තියෙන්නේ. අපිට ඕනේ මේ පැත්තට ඇවිල්ලා තරඟ කරලා දිනන්න. ඉතින් ෆයිට් එකක් දෙනවා. දිනනටදී පරදිනවා. සූදු කෙලියක් වගේ යති. ඉතින් ඒ වුණාට ඒකට කැමති අර නිතරංග ජයට වැඩි. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල් කියලා. ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන. හැබැයි ඒකට තෑගි දෙන්න වටිනවා Nobel Prize නෙවෙයි දෙන්න දෙනවනේ දෙන්න බෙල් එක තියෙන prize එකක් දෙන්න. ස්වාමීන් වහන්සේ පරියංකේදී හුස්ම රැල්ල ගෙවී යනවත් සමගම unrelated movie එකක් මෙන් this way. ඒ දෙස බලා සිටින විට මද වේලාවක් හෝ මොහොතකින් නිදිමත වී ශරීරයේ හෝ හිස සෙලවීම සිදුවේ. මෙසේ හුස්ම රැල්ලේ ගෙවීම සමග රිලැක්ස් වීමක් වේ. නැවත හුස්ම බලන විට හුස්ම රැල්ලද ඊතා සියුම්ය. එවිට ඇතුළත ශක්තිමත් බවක් තිබිය යුතුද යන්න පහදාගත පහදා දෙනුම එනවී. ඇතුළත ඇතුළත් එවිට ඇතුළත ශක්තිමත් බවක් තිබිය යුතුද ශක්තිමත් බවක්. ශක්තිමත් බවක් තිබිය යුතුද අන්රිලේටඩ් මූවී එකට අවධානය නොකර නොනින්දට නින්දට නොවැටි එතනින් ඉදිරියට යාමට. සිහිය ඉන්ද්‍රියකට සම්බන්ධ වී නැති බව හැඟෙන්නේ කෙසේද? තෙරුවන් සරණයි. සිහිය ඉන්ද්‍රියකට සම්බන්ධ වී නැති බව හැඟෙන්නේ කෙසේද? ඔව් ඒ කියන්නේ ඉන්ද්‍රියකට සම්බන්ධ වෙලා තියෙනවා ඇහැට පෙනෙන රූපයක්, කනට ඇහෙන සද්දයක්, නාසයට දැනෙන ගඳක්, දිවට දැනෙන රසක්, සාකාට දැනෙන පහසක් කියනවා. නමුත් මම දැන් මෙතන කියන අත්දැකීම ගන්න ඒ එකක්වත් නැහැ. ඒ නිසා ඒක දැනෙන්නේ 6 sensor එකට විතරයි. මේ පංචේන්ද්‍රයට අහුවෙන හැම දෙයක්ම ලෞකිකයි දාඩිය ගඳ ගන්න දුක් දෙන දේවල්. නමුත් ඒකෙන් ඒකටට යන්න පුළුවන්. නමුත් ඒක අපිට හරි නුහුරු නුපුරු තැනක්, බයලවන තැනක් unknown. ඉතින් මේ මුළු සංසාරෙම හදලා තියෙන්නේ අපි දන්න දේත් එක්ක දන්න දේට නැවත නැවත යන තියෙන පාරක් කපා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නොදන්න දේට ගිය ගමන් අපි පිළිත් නූල් ගැට ගන්නවා. අපි ඇප නූල් දානවා. සෙත් කවි කියනවා. බෝධි පූජා දෙනවා. ඉතින් ඒක ඉවරලා ආයෙත් අර දන්න ලෝකෙටම ගෙනල්ලා ඒකේ තියෙන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි ඕන කරලා තියෙන්නේ. භාවනාවේ බුදුදහමේ පෙන්නනවා ඥානවන්තයට ඕන නම් ඒකේ රිලේටඩ් නැති එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නැති ලෝකයකට යන්න පුළුවන්. ගියාට ඒක බාර ගන්නවද නැද්ද කියන එක 100%ක්ම අලුත්ම ප්‍රශ්නයක්. ඒක නිසා බණ අහලා සද්ධාව තියෙන කෙනෙකුට නම් මේක තමන් උපයා ගන්න ලද්දක් ප්‍රතිපදාවේ දියුණුවක් කිලිසරු තත්වයක් කියලා තේරුම් ගන්න එක භාවනාවේ සම්පූර්ණ පරිභාරය දෙයක්. ඒක දෘෂ්ටියටමයි අයිති වෙන්නේ. නිසා සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඒ සම්බන්ධයක් නැති දේ දකපුවාම එයාට පේනවා මේ ප්‍රතිපදාවෙන් ආපු එකක්. කිලෙස් අඩු තැනක්. මම උපයාගත් එකක් කියලා. අනිත් කෙනාට වෙන්නේ කරකොලත ඇරියා වගේ, රහින් අයින් වුණා වගේ නොදන්න තැනකට ගියා වගේ සීඝ්‍රයෙන් ආපහු හිටපතන්ට එනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ ඥානසේ පහළ වෙන්න ඉස්සලා භාවනා කෙරුවේ නැහැ කියලා කියන්න බෑ. භාවනා කරන්න ඇති. නමුත් උතින්ද යන්නත් ඇති. නමුත් ඒක ඇබැග්ගකට කරදරයකට අරියාදුවකට බාරගෙන ආයෙත් දන්න ලෝකෙට එනවා. ඒ කියන්නේ භවයටම කැරකිලා වැටෙනවා. භවෙන් එහා පැත්තට යන්න, කක්ෂය කඩාන එහාට යන්න තරම් අර සෙල්ලක්කාරකමක් තිබිලා නැහැ. මොකද ඒසකොට හිතෙන්නේ දැන් ඉතින් නොදන්න තැනකට ගිය නිසා අර තිබුණු හම්බ කරපු ඔක්කොම නැති වෙනවා කියන අදහසින් දන්නේ අහ හොඳයි නොදන්නේ අහ කියන එක කියනවා. ඒ නිසා මේ එරික් ෆ්‍රොම්ගේ පොතක් තියෙනවා The Fear of Unknown කියලා. ඒකේ පෙන්නනවා මේ මනුස්ස මානසිකත්වයේ හැම වෙලාවෙම දන්න දේ අනුගමනය කරන එක, දන්න දේට ඇදිලා යන එක මනුස්සයාගේ පරිණාමයේදී ආපු අනිවාර්යම සාජාසයක් අනිවාර්යම ඥානයක් එයා ඒකේ රජ වෙන්න කැමතියි. සර්වචනාංශේ සඳහන් කරනවා මේ පස් ආකාරයකින් අපි දන්න දෙයට මේක මගේ ශද්ධාව මේක මගේ රුචිය මේක මගේ ඇසු විරෝධේ මේ මන් තර්කයෙන් දිනාගත්ත දෙයි මේක මගේ දෘෂ්ටිය කියලා අපි ඒක අනානා ඉන්නවා නමුත් බුදුහාමුදුර සැක කරන සද්ධාවෙන් කියලා බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මට සද්ධාව නැහැ කියපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. නිසා සද්ධාවෙන් කියලා කවදාකවත් අනිවාර්යයෙන්ම සද්ධා සත්‍යයටයි කියලා කියන්න බෑ. මා රුචියෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මම රුචි නොකරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මගේ රුචි දිගේ කියලා කවදාකවත් අනිවාර්යයෙන්ම ධර්ම ලැබෙයි කියලා කියන්න බෑ. ඒ වගේම අනුස්සතිය මං ඇසුවිරු දේවල් තුල සත්‍ය තියෙනවා කියලා තමයි අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ. නමුත් බුද්ධජනසේ නිකා අහිංසක සැකයක් මතු කරනවා. ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. නොඇසු නොවිරෝධයක් තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක මං තර්ක කිත දිනපොදේ තුල ආකාර පරිවිතක්කයේ තුල සත්‍ය තියෙන්න පුළුවන් කියලා මිනිස්සු ඒක තමයි මිනිස්සුන්ගේ මේ මානසිකත්වය. එනමුත් මේ සත්‍ය තර්කයට අහු වෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. මම දෘෂ්ටියට බාරගත්ත දේතර මේ සම්මාදිච්චී කියලා බාරගත් දේතර සත්‍ය නොතු වෙන්න ඉඩ තියෙනවා මම බාරගත්තේ නැති වෙන තැනක තියෙන්න පුළුවන් චංකි සූත්‍රෙත් මේක සඳහන් වෙනවා අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ඉතින් ඒක නිසා සෙල්ලක්කාරකමක් තියෙනවනේ සද්ධාව තියේති සද්ධා නැති පෙත්තෙත් පරිශන කරන්න ආසාවක් එහෙම නැත්නම් රුචිය නැති මම රුචි නැහැ ඒ දේත් කාලා බලන්න තියෙන ආසාවක් මම ඇසු විරු තත්ත නැහැ. නොඇසු නොවිරු දෙයකට ගියත් මේ යන්න උඩේ මොකක් හරි පණිවිඩයකට වෙන්න ඇති කියලා ඒකට මුණ දෙන්න පුළුවන් ගතියක්. තර්ක කරලා පරිදිච්ච දේ තුල සත්‍ය තියෙන පුළුවන්. අදහන් නැති දේ තුල සත්‍ය තියෙන පුළුවන්. ඒ තරමට භාවනා කරන ඔක්කොම තුල ඒ කියන යෝනිසෝමනසිකාරයේ තියනවාද රැඩිකල් විදිහට ඒවා කලබලාපන්න තියෙනද ගත්තොත් ආගම තුල ඊවට යන්න දෙන්නේ නැති එක තමයි ආගමේ තියෙන බැඳීම. ආගම ওই පහෙන් එහාට යන්න දෙන්නේ ගියොත් අම්බෝ බයයි යන්න එපයි කියලා කියන. නමුත් ආගමේ මොතෙන්ට ඇවිල්ලා එතෙන්ට ආවට පස්සේ පිටර 100 කඩාන පයින්නයි කියන එක එකෙකුට කරන්න පුළුවන් උනාට සමූහයකට කරන්න බෑ. තව කෙනෙකුට තව කෙනෙක් යොමු කරවන්නත් බෑ. Tamanට Taman තුල රිස්ක් එකක් අරගෙන නැත්තම් මේ අනුතරදායක තත්ත්වයක් වුණ ගන්න මම යනවා කියන කෙනෙකුට ඉඩ තියෙනවා. ඒත් ඒක නිසා ඒ தත්ත්වයටදී තර්කයක් තුල ගිහිල්ලා බෑ. මෙතෙන් ආපු එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ මේ දන්න අපි දන්න අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් ලෝකෙ තියෙද්දී තව ලෝකයක් තියෙනවා කියනකොට ජීවත් වෙද්දීම දන්න එක අකරතැබ්බයක් නෙමෙයි ප්‍රතිපදාවේ දියුණුවක් සහ කෙලෙසරු තත්වයක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒකට ගිහිල්ලා ගොඩාක් කල් සීසන් කරන්න කියනවා. දෙකේ එකටවත් විනිශ්චය කරන්න. මොකද විනිශ්චය කෙරුවොත් යන්නේම දන්න දෙයට. වැරදි දෙයටමයි. ඉන්නකොට මේ පැත්තට යන්න තියෙන chance එකක් තියෙනවා. ඒක මේ linear system එකකට මේ රේඛීය ක්‍රමයට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තනිකරම matrix එකම දැනගෙන තියෙන්න ඕනේ. මේකේ කල්පනා කෙරුවොත් රේඛීය ක්‍රමයට කල්පනා කරනවා කල්පනා කෙරුවොත් trap එකක්. මේකේ තියෙන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ පැනපාන. කම්මෝගෝ Chicago. Frog jump into the old pond ඕකට තීරිය හදන්න බෑනේ. ඔතෙන් එනකන් නම් තීරිය හදන්න පුළුවන්. ඉතින් එහාට ඉතින් මම කියන්නේ මගේ ක්‍රමයට කියට කොහොම මම බැනුම් අහනවා. මම ගන්න පිරිමියෙක් කියලා. ඉතින් ගෑනු වයින්නවා මට එනම් ගෑනට නම් දකින්න බැරිද කියලා. මං කියන්නේ ගෑනු උනත් කරන පිරිමි නැකතින් ඉපදෙන්න. පිරිමි උනත් නැහැ ගෑනු නැකතින් ඉපදිලා. ගාද්‍ය හබනකොට මොන බලන්න කියන්නේ මොකද වාගේ උනට ඒක තමයි තත්ත්වය. එක්කෙනෙකුටවත් නැහැ. එහෙම ඒ එයාට බුදුහාමතුරු වගේ කෙනෙක් පෙන්වන මේ සජීවී මේ පුපුරන සුළු මේ රැඩිකල් වාදී දෙයට පණින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අපි උපයාගත්ත දේ වැඩි ඒක අදහන වැඩි. නිසා උපයන වැඩි වෙන්න වැඩි වෙන්න බරු බැඳා වාගේ කඩාගෙන යන්න බෑ. නමුත් ඒක personality trait එකක් තියෙනවා නම් මේකයි බුදුරජාන්සේ ලෝකෙනේ පහළ වෙන්නේ ওই linear system එකට යන එකක් කියලා දෙන්න නෙවෙයි. ඒකත් ඕනේ. හැබැයි ඒක තැනට ගියාට පස්සේ ඒක අතාරින්න වෙනවනේ. පෝල් වෝල්ට් ජම්ප් එකේදී උඩ මුදුනට ගිහිල්ලා පෝල් එක විසි කරන්න වෙනවනේ. වෝල්ට් එක දාන වෙලාවේ. ඒකනේ ට්‍රස්ට් එක දීලා තමන් උඩට යන්න වෙච්ච රිටර්ට ට්‍රස්ට් එක දීලා බාරකට හැබැයි පයින් ඉන්නේ බෑ. පොල්ල බදාගෙන හිටියොත් එimhe සූනේරෙක්කට කියලා දිනන්ට උද්දාසිච්ච පොල්ල කියලා බදාගත්තොත් මොකද වෙන්නේ? මාරු මේ කියලා ෂෝකේස් එකේ තියාගෙන ඉන්නවනේ මට උදව් වෙන්න උඩට යන්න වෙච්ච පොල්ල තමයි මේ කියලා. ඊට බාරගේ පොඩ්ඩක් තට්ටුනොත් ඉවරයි. ඉතින් ඒක මේ තීරි කර දාන්න බෑ. අටුවචාන් වහන්සේ පෙන්වන්නේ ඒ සම්ප්‍රදාන කුල පෝල් වෝල් කතා කියන්නේ නැහැ. <clears throat> අපි ඉඳගෙන ඉන්න ශාලාව ගඟක් නම් පළල ගඟක් නම් මේ පැත්තේ ඉන්න මිනිස්සුෙකුට රජුරෝ මරණ දඬ නියම කරනවා අසාධාරණ. ඉතින් මිනිහා දූවගෙන එනවා. එනකොට ගඟක් හම් වෙන මිනිහට යන්න බෑ. ඒත් පිටිපස්සේ රාය සේවක එළවන අස්සේ පිට. අස්සේ පිට මේ මාසේ පයින් එන්නේ. දැන් මේ මනස දන්නවා ගඟේ මිනිමෝරු ඉන්නවත් දන්නෙත් නෑ. දියසුලි තියනවත් දන්නෙත් නෑ. සීත දියවැල් තියනවත් දන්නෙත් නෑ. පීනන්නත් බෑ. ඒකට එහා පැත්තේ පේන මනසට එහා පැත්තේ ගහකින් ආපු අත්තක එල්ලිච්ච වැලක් තියනවා කියලා. එයා කරන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා පණ එපා කියලාට වැලට පයින්. පැනපුවා වැල පැද්දිලා එහා කොණ්ඩ යනවනේ. එයා කොනට ගිය වෙලාවේ අතෑරි නැත්තම් මොකද වෙන්නේ? අල්ලගන්න ඇලිල්ලත් අලන්න ඕන ජීවිතේ පරදුර තියලා. ඒකලේ සිංහල යහ කොනට ගිය ගමන් අන්තිම කොනට ගිය වෙලාවේ අතෑරි නැත්තම් ඒ වැලම යාපහු ගේනවා. දෙවෙනි සැරේත් එතෙන් යනවා එච්චර යන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ අවස්ථාව එනකොටම බදා ගන්න ඕනේ මොකද්ද මොකද්ද බදාගත්තා වගේ. ඒකලෙල හරියටම වැන්ටේජ් පොයින්ට් එකේදී අතහරින්න ඕන. ඉතින් මේ දෙකක සමவாயකින් තමයි අපේ මේ තර්ක මනසින් අපිට කඩන්න සිද්ධ වෙන්නේ. ඒක සූත්‍රයක කියන්න අමාරුයි. මොකද හැම සූත්‍රෙම කියවෙනවා බලාගෙන හිටියොත්. ඉතින් ආගම කිව්වන්නේ අපිට අල්ලන පැත්ත විතරයි. යේසුස් වහන්සේටත් ඕක වෙන්න ඇති. හැම හැම ආගමක නායකයෙකුටම යම් බට්ටමකට තේරෙන්න ඇති බුදුරජාණන්සටන් කරලා බලලා අද්දුරු ප්‍රත්‍යක්ෂනේ කියලා තියෙනවා. ඉතින් ගෝලියෝ කොච්චර අල්ලගත්තද? කොච්චරක් පොතට ආවද? දැන් පොත කියලා දෙන කෙනෙක් ඕවා අපිට මොනවද කියලා දෙන්නේ කියලා බැලුවොත් ඒ අල්ලගන්න ක්‍රමයක් කියලා දෙන එක අම්මා තාත්තා තවට කියලා දෙනවා. පංචවාර ගුරුවරයාත් කියලා දෙනවා. හැම එකම කියලා දෙනවා. අල්ලගනින්නයි කියලා. ඉතින් අල්ලගන්නේ මොකද්ද? ඒක ආපහු වෙනරට හිරපු ධර්ම දානවා. ඉතින් අර අරියට අර උඩටම ගිහිල්ලා ඒ කැරකෙන වෙලාවදී මේක අතාරිනවයි කියන එක ඒක කාටවත් කරපම් කියලා කියන්න බෑ. හැබැයි කිරුවේ නැත්තම් ආපහු හිටපතන්න වැඩනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ එක කරලා බල්ල බල්ල බල්ල ඒ තැනට ආවට පස්සේ එහා පැතර පණින්න එහෙම නැත්තම් මේ මෙතෙක්කල් Tamanට උදව් කරපු සියල්ල අතාරින එක. ඉතින් ඒක තමයි අපි ඔය දානදීමෙන් පුරුදු කරන්නේ ඒක තමයි. සිල් ලකින වෙලාවෙත් පුරුදු කරන්නේ ඒක තමයි. අපි ප්‍රියංගේ පොඩා වෙන් වෙලා ඉන්නවා. භාවනාදී කාම සංඥාවෙන් වෙන් වෙනවා. විපස්සනාවේදී ඔය පෙන්ඩියුලම් එක වගේ එහාට මෙහාට යන්න පටන් ගන්නවා. යනකොට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරන්න වෙනවා. මම මේ සම්පදාන කුල බදාන හිටියොත් ආපහු යන්නේ කක්කාවටමයි. ඒ නිසා හරියට ඒ වගේ වෙලාවක අතහරනවා කියන එක කරන දෙයක්ද කරන දෙයක්ද ඉලෙක්ට්‍රික් වැඩක් සිද්ධ වෙන්නේ. නමුත් සම්ප්‍රදාන කර කියන්න පුළුවන් හිතුවොත් නම් වෙන්නේ හිතුවත් ඇඳලා දාන එක තමයි. තමන් දන්න දේ දන්නයක් හොඳයි නොදන්නයක් කාට වැඩිය කියන කතාව. ඉතින් ඒ නිසා මේ තව හිතන්න වෙනකොට කමටහන් සුද්ධ කරන්න පටන් ගන්නකො මොකද වෙන්නේ බලන්න. ඔක්කොමලා උතෙන්ට යන. කියලා බලනකොට කායින් හරි අහන්න බලන්න ඔය ඉස්සල්ලාම වතාවට දුනේ කියලා. නෑ ඔය ඉස්සලා ලක්ෂ වතාවක් වෙලා තිනවා මේක කියන්නවත් හිත තියලා නෑ. මේක ස්වභාවේ කීයුත්තක් කියලාවත් දන්නේ නෑ. කීයුත්තක් කිව්වම කිව්වට පස්සේ ඔතෙන්ට නොගිය කෙනෙකුට නත් තේරෙනවා. කවුද ඔතෙන්ට නොගිහිල්ලා තියෙන හුස්ම දෙකක් අතර මැද හැම වෙලාවෙම ඔතන තියෙනවා ආස්වාසි වරලා ප්‍රස්වාසයේ වෙන්නකොට හැම වෙලාවෙම ඕක තියෙනවා ආස්වාසි ඉවරෙන්දි කරන අපි ප්‍රස්වාසයේ බදා ගන්න ඉගෙන කරන්නේ එහෙම නැත්නම් හිතවිලි දෙකක් මැද සද්ද දෙකක් මැද හැම වෙලාවෙම අගාධේ පේන්න තියෙනවා නමුත් ඒක අපි පුදුම බයයි අපි ඒක දන්න දේ වලින් ඒක ග්ලොස් ඕවර් කරන වහගෙන තමයි මේ ජීවිතය ගත කරන්නේ. ඒ නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දාන්න කාලය හොඳටම තුනී කරලා කඩලා බලන්න හැම සිටි දෙකක් මැදම ඔය කියන පැලිර පේන්න තියෙනවා. ඒක මකා ගන්න තමයි අපි මේ භාවයක් හදාගෙන මේ පොළොව මට්ටම් කරන වැක්ස් කරලා තියාගෙන ඉන්නේ අර හුලං ඉරි පේන්නේ නැති වෙන්නේ. ඔය වළක්වන්න බෑ. ඒකයි තරම මේ ප්‍රසිද්ධ දෙයක්. ඒ නිසා කවුරු හරි එකක් හරි පැන පැන පියවෝ කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසයි සොන්නන්ස දැන් ඒ වගේ අතාරින්න තැන්වල සොන්නන්ස මම යා ඉන්න තාක් ඒක අතාරින්න අතාරින්න අතාරින්න ඒක අතහැරෙන දෙයක් එතකොට සංස එහෙමනම් ඒ මමත්වයේ මමයා කියන එක ඒ යන ගමනේදී ඉබේ නැති වෙන දෙයක් නිසා අපි අපි උත්සාහය නැති කරන්න ගියොත් තව තවත් මමයා එතන ඇති වෙනවා මිසක් එතකොට එතනට යන්න යන්න යනකොට මමයා එතන ඉන්න විදිහ නැහැ නේ කියන ගහන්න සන්නස් යනකොට මමයා එතනට එතනට යන්න නම් සන්න ඊට කලින් මම නැති වෙලා තියෙනවා නැති කරන්න ඕනේ මම මම වශයෙන් අඳුනගත්තාම මම එක වැඩ නතර වෙනවා දැන් මෙතන කවුරු හරි ඉන්නවා කියලා බලන්න මේ CIA කාර්යයක් ස්පයි කරන්න අවිල්ල ඉන්නවා කියලා එලවන්න ඕනේ නැහැ. මූ තමයි මිනිහා කියලා දන්නවනම් ඌට ඉන්න බෑ එතන. ඌ හිටියට ඌගේ සර්විස් එක කරගන්න බැරි වෙනවා. නිසා එක එක හතුරු අයින් කරන්න යන්න එපා. ඌගේ පිටිපස්සේ පොඩි ලේබල් එකක් කරලා හතුරයි කියලා ඌට බෙන්නේ නැති. ඉවරයි. ඔය JVP එකේ තිබුණ මේ රැසීමක් මේ ඒක නෑ 71 කැරල්න කාලේ මම හිතන්නේ. ජීව මෙහාට ඇවිල්ලා මම හිතා මම ඉදාසල මම දන්නේ නෑ ඔයචර. විජේවීරත් ඇවිල්ලා කතා කරනවා. ඔකට ඇවිල්ලා හිටියා මේ CID එකේ. අන්තිමට හැම CID කාර්යයක්ම පිටිපස්සේ ලේබල් එකක් එල්ලලා. ඉතින් ඒ නිසා කවුරුත් දන්නා උන් ඇවිල්ලා ගියාට වැඩ නැහැ. ඒ නිසා අපි හතුරු නැති කරන්න හදන එක බොරු වැඩක්. අපිට ඕනේ හතුරු හතුරු වශයෙන් තේරු ගන්න. ඒක මේ මෙකැනිසම් එක දැනගත්තොත් මේ මමයා මේ වැඩේ කරන හැටි දැනගත්තොත් එච්චර thrill එකක්, එච්චර ජොලියක්, එච්චර rejuvenation එකක්, එච්චර recharge එකක් ඇත්තේ නැහැ. අපි බයයි ඒකට. අපි මමයාටනේ කැටේට සල්ලි තම තමයි මේ පින් කැටේට සල්ලි තම තමයි තියාගෙන යා කරන වැඩේ ගත්තොත් පුදුජනස්ස පෙන්වන්නේ උබෝවන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ බ්‍රූමි තං බ්‍රූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චකා අන්ත දෙක දැනගෙන මැදෙහිත් නොඇලෙනේ මහා පුරුෂයාට මම ස්තුතිවන්ත වෙනවා මිනිහා මහුම්කාරගේ මහුඹට අහුවෙන්නේ නැහැ. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා සිංගර් වහන මැෂිමකට දාලා රිදි පොටවල් දෙකක් දාලා මහගෙන මහගෙන යනකොට උඩින් ඉදිකට්ට යනකොට ඇඟට නොදැනෙනට යටින් ඉදිකට්ට හුක් එක වැටෙනවනේ. ඒක පේන්නේ නැහනේ. අපිට පේන්නේ උඩින් ඉදිකට්ටක් යනවා. යණ යන්නේකට යටින් බොබින් එකෙන් නූලක් වෙලා ගානට මැවුම දාගට දාගෙන යනවා. ඉතින් අපිට බොබින් එකේ වැඩ ගහලා පේන්නේ නැහැ. පේන්න නෙමෙයි හදලා තියෙන මැෂින් එක. නමුත් හිතන්නේ කියනවා බොබින් එකේ නූල් ඉවරච්චා මොකද වෙන්නේ කියලා. උඩින් යන එකත් යනවා. සමහරට නූල ඉතුරුත් වෙනවා. ඒකට මැස්මක් වැදෙන්නේ නැහැ. පෘථජ්ජනේ වහාම බොබින් එකට නූල් දාගන්න. ආශිනවන්සේ ආයි බොබින් එකට නූල් දාන්නේ නැහැ. මයින මහන වගේ පේනවා. රෙදි ගැලවෙ එකතු වෙලා නැහැ. යටින් එක ඇවිල්ලා වැටලානේ අපේ වැඩි අපි නිටතරම බොබින් එකට නූල් දම දම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ මමයාගේ සීදී නසන්නවක්වත් හානි කරන්නත් ඕනේ මේ මායාවක් තියෙන්නේ මෙතන කියලා දන්නවනම් තවදුරටත් මායාවට අහු වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම වෙලාවක හතුරෙක් නැති කරන්න යන්න ඕනේ. හතුර හතුරු බව දැනගෙන ඉන්නවනම් මොකටද තටබන්නේ? අපි හතුර නැති කරන්න හදන හැම ද්වේෂයක්ම අපිට අවාසියටත් හතුරගේ වාසියටත් එනවා. ඒ නිසා අපිට තියෙන කෑම කනකොට මේ කෑම හොඳ නැහැ කියලා දැනගන්න ඕන. මේ ඉලෙක්ට්‍රිසිටි තිබුණාට මෙතන එක්ස්පෝස් වෙලා තියෙනවා කියලා දැනගන්න. ඔතන අත තියන්න එපා. අත තිබ්බොත් විතරයි වදින්නේ. මේ කොහොල්ල බබෙක් කියන්නේ ඔය කොහොල්ල බබ මට ගහන්නේ කවදාකවත් ගහන්නේ නැහැ. මමයි ගිහිල්ලා ගහන්නේ ගහුවට පස්සේ ඊවල අල්ල ගන්නවා. ඒ නිසා මම වැඩ කරන හැටි දන්නවනම් මමගේ යාන්ත්‍රයෙන් දන්නවනම් ඒක එන්නේ එන්නේ දන්නවා කාම ලෝකයේ වැඩ කරන එක විදියකට. කාම සංඥාය වැඩ කරන එක විදියකට. රූප ලෝකේ වැඩ කරන එක විදියකට. රූප සංඥාය වැඩ කරන තව විදියකට. රූප අරූප නැත්තම් සූක්ෂම රූප වැඩ කරන එක විදියට. ඉතින් බුදුරජාණන් සාමාන්‍ය ලෝකයා දන්නේ කාම ලෝකේ මමයා විතරයි. බුදුරජාණන් ඒ වෙනකොට ෂේඩ්ස් පහක් පෙන්වනවා. පහක් වෙනකොට මෙයාට ලොකු චිත්‍රයක් පේනවා. කාම ලෝකෙ මෙහෙම මෙහෙම වැඩ කරන්නේ. කාම සංඥාවේ මෙහෙමයි. රූපේ ලෝකෙ මෙහෙමයි. රූප සංඥාවේ මෙහෙමයි. අරූපේ මෙහෙමයි. තාමත් මම වැඩ. එතකොට මේ රේන්ජ් එක තුල පේනවා එන්නේ එන්නේ එන්නේ මම යකින් එන කෙලස් ප්‍රමාණය අඩුයි. ඒ නැත්තම් දහං ගැට ප්‍රමාණය අඩුයි. ඉතින් අපි ස්වභාවික අපේ ජීවන රටාව කාම ලෝකයටද අපි කැමති කාම සංඥාවටද කැමති රූපෙටද කැමති රූප සංඥාටද කැමති අරූපෙටද කැමති කියලා අපිට ඔප්ෂන් එකක් එනවනේ ඒකට. අපි දන්නවා කාම ලෝකේ ඉන්නකොට මම අන්තිම දරුණ. ඉතින් මේ පහක් පෙන්ලා දුන්නාට පස්සේ දැන් කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අනුන්ටත් පේනවා තමන්ටත් පේනවා. ඉතින් ඒක නිසා බුදුජානක කියන පතුරු ගහලා පෙන්නනවා මේක. පෙන්ලා රඟපාන්න හරිනවා. එතකොට අපි තේරෙන අපේ වැඩපිළිවෙල අවසාන තීන්දුව වෙන්නේ අපේ සම්මා ආජීවයෙන් තමයි. අපි ගන්න ජීවන රට අපිට එකයි තියෙන්නේ කියලා හිතනවා පුතඥය. පුතඥ නෑ නෑ. මමට වෙන්නන්න මේ ලෝකෙදීම දවල් අස්පනා පිටම ඒ වෙනුවට කාම යතරපම් කාම සංඥා දෙනවා. කාම සංඥාතෙන් රූපෙට යන්න පුළුවන්. රූපේ රූප සංඥාට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් අයින් කරලා සූක්ෂම රූපෙට යන්න පුළුවන්. ওই පහ දුන්නාට පස්සේ සාමාන්‍ය උඹ මොන චරිතයක අංග පාණ්ඩ කැමතියි? කාම ලෝකේ චරිතයද කාම සංඥා ලෝකේ චරිතයද රූප ලෝකේ චරිතයද රූප සංඥා චරිතයද සූක්ෂම රූප චරිතයද කියලා බලනකොට එළි වෙනවා වැඩි ඒ නිසා ඒක එක රැයකින් එළි වෙන වැඩක් එක හීනකින් එක ධර්මදේශනාක වෙන එකක් නෙවෙයි තමන් මේ භාවනා මාර්ගය යනකොට තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ප්‍රමාණයෙන් පේනවා මම කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා අපි යන් දීගා ප්‍රශ්නයට. දැන් ස්වාමීන් වහන්සේ කියපු දේ මම පිළිගන්නවා. ඔය ආස්වාසේ ප්‍රස්වාසේ අත්‍යන්ත ලක්ෂණ බල බල යනකොට ඒ වෙනස් වීම පේනකොට ඒක සිදුවෙන අතරතුර අපිට මේ දැන් ස්වාමීන් වහන්සේ කියුක් මේ අපිට ඉන්ද්‍රිය රූප තියෙන අනිත්‍යය වගේ දැන් මෙනෙහි කරන එක සුදුසුද නැද්ද කියලා මම ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ කියන්නේ මේ මේ සතතේ දිනු කරගෙන යනකොට එක අවස්ථාවකදී අපි හිතනවා අපි ඒක එක එක ටිකක් ඒක හිතට නිකන් කම්මැලි භාවය උත්තර දෙන ඒ වගේ අවස්ථාවවලදී අර රූප ස්කන්ධවල අර මේ පහේ අපේ පංච ස්කන්ධේ මේ මේකේ මේ උත්පාදේ වය නැත්නම් ඒක අර හේතු නිසා හටගත් දෙයක් හේතුන් නැති වෙන කියන ඒ ඒ මූල ධර්මයේ දර්ශනයට ටිකක් ගියල් ගිහිල්ලා ඒක මෙනෙහි කරන එක නරකක්ද හොඳක්ද ඒක නරකක්ද කියලායි ඔබතුමා වහන්සේගේ මේ ඒකට කියනවා දර්ශනය ගැන ගහේ ඉඳලා වැටෙන අඹ ගෙඩියයි කඩලා දුම් ගහලා ගන්න අඹ ගෙඩිය අතර වෙනසක් තියෙන රසේ ගහේ ඉඳලා වැටෙන ගෙඩියයි තොගේ පිටින්ම කඩලා දුම් ගහලා ගන්න එකයි ගහේ බඩු කියලා කියන්නේ ඉතින් ඒ වගේ මේ මිරිකලා මම දුම් ගහලා කන්න ඕනේ ඔක ටික වෙලා ගෙටපා ඉදිලා වැටෙනවා. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉවසන්න. ඇයි මේ හදිස්සිය මේ අනිච්ච දුක්ඛ නැත්තම් කියන්නේ තියෙන ඕනකම. ඇයි මේ හදිස්සිය මේ හේතුඵල ධර්ම මේ ඒක තමයි මේ පෙන්නගෙන ඉන්නේ. ඒක ස්වභාවයෙන් පේන්න අරින්න ගහේ ඉදිලා වැටෙන්න ඇරියොත් සැකයක් එන්නේ නැහැ. ඉතින් ඔය අර මේක අනිච්ච දුක්ඛ නැත්තම් කියන්නේ යන්නේ මේක හේතුඵල ධර්මයේ දන්නේ වෙන්නේ ඕක ඇසුවිරු කෙනාට විතරනේ. ඒක යහට අපලෙට හිටිනවා. ඒක හරියට දන්නේ නැත්තම් පාවිච්චි කරගන්න. ඒක දන්නවා නම් මීගාවට එන්නේ ඒක තමයි. තම පැනලා දෙන්න යන්න එපා. පැහෙන්න යන්න එපා. අමුම කන්න එපා. අමුම කෑවොත් ඉතින් අඹ ගැන ලියන්නේ දත් දත් හිරි වැටෙන, කිරි වැටුනොත් පිච්චෙන මහ ජරා පළතුරක් කියලා. ගහේ හිටලා ගෑවොත් කියයි අම්මා දිවි ලෝකේ ගියත් මෙහෙම අඹ නැහැ ඔන්න රජ බඩු. අන්නේ පොඩ්ඩක් ඉවසන්න බැරි දැනුම තමයි බාධා කරන්නේ. ඒ දැනුම ඒ අමෝරාවෙන් පාවිච්චි කරන කරන තමයි බාධා. මේක හරිය අමාරුයි. ඒ දැනුම තියෙන එකනට මේ දැනුම පැත්තක තියද්දි වැඩේ යන්න හරින එක. නිකම් චෝෆර් ඩ්‍රිවන් කාර් එකේ ඉඳගෙන යන්න මහත්ය වෙන්න බෑ. මට හිතනවා එලවන්න. මට හරි අමාරුකමම ඉන්නේ. කාර් එක එලවන්නනේ ආසාව තියෙන්නේ. මම ඩ්‍රයිවර් එලවද්දි ස්කූල් එකේ ඉඳගෙන යන්න ඊට වැඩි ලොකු පිනක් තියෙන්න බෑ. මට වාගේ. ඒ උනාට ඉතන එලවන්න තියෙනවා හොඳයි කියලා. ඒ වගේ තමයි අපිට තියෙන මේ ඒක ඉදිලා වැටෙනකන් ඉන්න හදිස්සි. මේ අපි ඉන්නේ පාරේ නම් ඇයි මෙනේ කරන්න තියෙන අවශ්‍යතාවය. මෙනේ කරන්නේ කිසිම වෙලාවක પરමාර්ථ ධර්ම. මෙනේ කරන්නේ සම්මුති ධර්මයේ අරමුණට හිත තබා ගැනීමේ පන්තියට කියලා නම් අඬ ගහන සරල වැඩේ කරන්න. අරකමිනේ කරන්න ගියොත් වෙන්නේ ඥානයක් මේ මූල ධර්ම දැනුමක් තමයි ඉදිරියට එන්නේ ප්‍රකෘති අත්දැකීම නෙවෙයි අත්දැකීම කියන්නේ ගහේ ඉදිලා වැටෙන එක වගේ. ඉතින් ඒක නිසා මේ විමලත කර. ක්‍රිෂ්ණ මූර්තයට පස්සේ තමයි මේ නෝන මාත්‍ය කතා කරන බලන්නේ. ඊතරම කියන දේ තමයි මේ උගතුන් දන්න අය අමුඹ කරනවා කියන්නේ. ඉදිරිය වැටෙනකන් ඉන්න බැරි කම තියෙනවා. සාදු සාදු කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංකේදී ආස්වාස ප්‍රස්වාස සිඳී ගිය පසු සමස්තය දෙස බලා සිටිමි. මෙහිදී විටක ආස්වාස ප්‍රස්වාසයත් සිතුවිලිත් ශබ්දත් වරින් වර දැනේ. මීට අමතරව තදබල පීඩනයක් හිස මුදුනේ සිට පහතට දැනේ. දත්ඇඳි දෙක තදට පූට්ටු වී මේ පීඩනයට යටත් වේ. මේ හුදෙක් පීඩනයක් මිස වේදනාවක් ලෙස නොදැනේ. බිය නොසිතේ. මේ සමගම ශරීරයේ ටිකින් ටික ඉදිරියට පහත් වෙන බව තේරේ. එය નિરાයාසයෙන් වේ. කොතරම් ඉදිරියට නැවීම දැන්නවාද යතොත් බිමට වැටේ දැයි සිතේ. මේ අවස්ථාව වන විට ශරීරයේ යට කොටස සමස්තයක් ලෙස මිස ශරීර කොටස් වෙන්වෙන්ව වරහන් තුල දකුණු පාදයේ වම් පාදයේ වශයෙන් නොදැනේ. අත් දෙක එක උඩ තබා සිටියත් වැලමිටින් යට කොටසද සමස්තයක් ලෙස දැනේ. වම උඩින් දකුණු අතද දකුණු අත උඩින් වම් අත තිබේදයි නොදැනේ. ශරීරයේ චලනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ ඊ타මාත්ම ශක්තියක් යොදා කළ යුතු බව තේරේ. එම නිසා එම නිසාවෙන් ඉදිරියට නැමී තිබෙන ශරීරය මහත් උත්සාහයකින් කෙලින් කරමි. එහෙත් නැවතත් ටික වේලාවකින් හිසේ පීඩන සමගින් ශරීරයේ පැත්තකට නැමීම දැනේ. සතියට බාධාවක් නැති වී සතියට බාධාවක් වී නැති බව දැනගමි. මෙම தત્ත්වයේ දිගින් දිගටම කිරීම පිළිබඳ උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔක ලියලා තියෙන පළවෙනි වාක්‍ය උනත් ගත්තොත් අපි මේ අරමුණ ගෙවිලා ගියාට පස්සේ අපිට සමස්තේ පේනවා කියන එක ආධුනික වෙනකොට එහෙම තමයි. නමුත් ඕනම වෙලාවෙ දෙකම තියෙනවා. අපිට ඕනේ නම් TV screen එකේ dots අරන වෙලාවේ එක dot එකක් දිහා බලන්නත් පුළුවන්. නැත්නම් සමස්තය දක්වන්න පුළුවන් මේක ඇතිව නැතිව යන ගොජයක් තියෙන කියලා බලන්නත් පුළුවන්. ඒකට මේ එක ඩොට් එකක් හරහා ගිහිල්ලා සමස්තය බලනවා සමස්තය හරහා ගිහිල්ලා එක ඩොට් එකක් බලනවා කියන දෙයක් නැහැ. ඒකට ඉන්න හුඟක් සීසන් වෙන්න ඕනේ. සීසන් වලට පස්සේ පේනවා කැන්වස් එකක් බලතයි චිත්‍රයක් බලතයි. රැල්ල බලන්නත් පුළුවන් සිත්තිය බලන්නත් පුළුවන්. ඒක දන්නේ නැත්නම් අපි සිත්තිය බලන්නේ අපි රැල්ල බලන්නේ. දන්නේ නැත්නම් අපි කැන්වස් එක බලන්නේ අපි චිත්‍රය බලන්නේ. නමුත් කැන්වස් එක නැතුව චිත්‍රන්දින්න බෑ කියලා දන්නවනම් දෙකම බලන්න පුළුවන් එකක්. දෙක මේකට උරු වෙන කාලේ එහෙම නැත්නම් මේ සමස්තය බලන්න හුරු වෙන කාලේ මේ එක එකක තියෙන පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා ඒ වෙලාවේදී අපි අජට අවකාශයට ගිය ඇස්ට්‍රොනොට් කෙනෙක් වගේ තමයි. අපිට පුරුදු වෙන්න වෙනවා ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉන්න. ඉතින් ඒකේ ඔය මේ හූස්ටන් වල කරලා පෙන්නනවා ඒකේ පෙනම එකක් වැබින්න තියෙනවා. මේ බඩු මෙහෙම තිබ්බට තියෙන ඔක්කොම පාවෙනවා. ඒ නිසා ඒවා යකඩෙන් හදලා කාන්දම කලවලා තමයි තියන්නේ. බත් මේම අනාගෙන කන්න බෑ. ඒක ටෙස්ට් මොකද්ද මේ ටූත්පේස්ට් ටියුබ් එකක් වගේ දාලා තිනවා. දාලා මිරිකනකොට කට ඇතුළට යනවා. එහෙම නැත්නම් ඉන්දියාප්පම් පාවෙන්න යනවා. ඉන්දියාප්පම් ගෙනිච්චොත් එහෙම ඉවරයි. ඉතින් ඒක පුරුදු වෙන්න ඕනේ. එහෙම තමයි අර ගුරුත්වාකර්ෂණයේ මේ ඉඳලා ගුරුත්වාකර්ෂණය නැත්නම්කට ගියාට පස්සේ ඔක්කොම අවුල් වෙනවා. ඒ වගේ මේම කාලයක් තියෙනවා. අපි මේ තාමත් මේකට අත දාන්න හදන වෙලාව. <coughs> ඒ කියන්නේ ඒකට සීසන් වෙනකම්. ඉතින් එතකොට ওই ශරීර වැක්කිරන ගතිය එහෙම තමයි ඒක හිතා විශාල පළල් වෙනවා. ආයිතා පුංචි වෙනවා. ඇද වෙනවා. මේක ඇත්තටම මනෝ විකාරයක්ද ඇත්තද කියලා දන්නෙත් නැහැ. නමුත් මේක කරගෙන කරගෙන යන්න ඕනේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක මේ රූපාන්තරණයකට අහුවෙච්ච තියෙන වෙලාවක්. ඒක අත්දකලා යනකොට පේනවා දැන් මම වෙන ලෝකයකට ගිහිල්ලා ආයෙ මේ ලෝකෙට එනවා ආයෙ ලෝකෙට එනවා ආයෙ මේ ලෝකෙට යනවා. ඇඟිලි ගහන්න නැතුව හිටියොත් සීසන් එනවා වැඩි. ඇඟිලි ගහන්න ගියොත් මේ පහු වෙනවා අද්ද අද්ද යනවා ඉතින් ඒ නිසා මේකට යන්න හරින එකයි තියෙන්නේ එතකොට ශරීරයේ නිකන් අන්දස්නක් වශයෙන් කියනවා අපි බයිසිකල් එකේ පැදලා බයිසිකලේ ස්පීඩ් එක අඩු වෙච්ච වෙලාව යන්තම් පුස් බයිසිකලෙන් මම මේ කතා කරන්නේ. ගිහිල්ලා මොකට හැප්පුණොත් බයිසිකල වැටෙනවා. නමුත් හොඳ ස්පීඩ් එකට අර පස්සේ මේ පැත්තට වැදුනොත් එයාම නැගිටලා අනිත් පැත්තට යනවා. බයිසිකල් එකේම තියෙන බැලන්ස් එකක්. එක ස්පීඩ් එකට පස්සේ ඒ වැටෙන්නේ නැහැ. එහෙම ගියොත් එයා අනිත් පැත්තට ගන්නවා. ඒතර බයිසිකල් එකේ මොල් බයිසිකල් එක නම් වංගුවක් ගන්න ස්ටිරිවිල්ලේ කොන බයිසිකල් පොඩ්ඩ මේ නමනකොට වංගුව ගන්න. වැටෙන්නේ නැහැ. වැලි පොළොව වැලි නැත්තම්. ඔය ස්පීඩ් කරනකොට හැම වෙලාවෙම බෙන්ඩ් එක බ්ලොක් කරලා තියාගෙන ඉන්නේ. මොකද ඒ තරම් ගන්නෙ නමල නෙමෙයි. බයිසිකල් එකක් ගන්න විතර හැන්ඩල් එකෙන් නෙමෙයි ගන්නෙ. නමල අරගන්නේ. ඊට පස්සේ නැගිටිනවා. ඉතින් ඒ වෙලාවේ යනකොට බලරේකාව ගත්තොත් ඒ ඇදට යන වෙලාවේ දණිය බිම වදිනවා. මේ මොකද්ද ඒකට කියන්නේ මේ කොමුක්කම් මිනිස්සෙක් කිවලෝ ගැන ඇරියමන්නා මං හැන්ටන තියලා හැන්නයි හැන්නයි හැන්නයි කණේ වැලි කිව්ව කණේ වැලි ගෑවෙනවා අර වැරිල්ලට නැත්තම් වෙන්නේ හනේ වැලි කිව්ව ඒ බැලන්ස් එක එනවා වෙනස් කරන්න ඒක කවදාකවත් ෆිසික්ස් වල ෆිසික්ස් වල කියලා දෙන්න පුළුවන්. අත්දැකලම තමයි කියන්න තියෙන්නේ. එච්චරම මේ බිම ගහවනවා. ගෑ වෙනවා මොකක්වත් දෙන්න අනික නැගිටිනවා. ඒ වගේ ওই ඇඟේ තියෙන මහා අපේ මේ තියෙන ඇඟ අපි නිකමට හිතනද මේ කොල්ලෝ කෙල්ලෝ ගැන පැතක් ඕනේ නාකි අපි ගැන හිතුවත් සමාජයක් ඉස්සරහින් ඉඳ ගියාම පුදුම රංගපෑමක් නෑ අපි කරන්නේ. මේකෙන්නේ අපිට මේ ලෙඩ වෙන්නේ. අපි සෙනගක් ඉස්සරහට ගිය ගමන් පුම්බනෝනේ. ඒ ශරීරයේ හැටි එක නෙවෙයි. ශරීරේ ප්‍රകൃති වෙන එකක්. ශරීර ප්‍රകൃති බලන්න නිඳ යන්න ඕන. නිදාගත්තට බලන්න බලන්නේ කේල් දැල්ලක් වගේ තැම්බිච්ච ඔය පොඩි ගාම්මගේ කරේ බුදියාගෙන ඉන්න වෙලාව බලන්න ඒක. ඒ පැත්ත මේ පැත්ත දැම්මත් ඒක බුදි. ඇඟේ නෑ කිසි හැඩයක්. ඒ ඇඟ ඒ වෙලාවට රිලැක්ස් වෙන්නේ. අපි මේ රංගපාගෙන ඉන්න හැම වෙලාවෙම ටෙන්ෂන් එකේ. නිසා සමාජයේ ජීවත් වෙන්න වෙනවයි කියලා කියන්නේ සමාජශීලී වෙනවයි කියන්නේ බරපතල වැඩ ඇති සිර දරුවා. මේ භාවනා කරනකොට ඔය එහෙම වැක්කෙලා යනවා. තනියෙන් භාවනා කරනකොට ඒක ප්‍රශ්නකුත් නැහැ. සෙනඟක් එක්ක ඉන්නකොට විශේෂයෙන්ම තරුණ පිරිස වලට හරි අමාරුයි. නමුත් ඒක දැනගෙන ගියොත් ටික කාලයකට පස්සේ ඔබ සකස් වෙලා ඉන්න පටන් අර ගන්නවා. හදන්න ගියොත් නම් කල් යනවා. ඒක නිසා ඒක පිළි අර ගන්න ඔය මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට සෑයනසට භාවනා කරපස්සේ පිටින් අයින් වෙලා ගල්ලරකට ගිහිල්ලා ගුහාවකට ගිහිල්ලා ගල් ගුහාවට ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. භාවනා කරනකොට දැන් වැටෙනවලු දැක්කේ. සර්වචනාංශي කල්පනා කරලා බැලුවා තමයි එතකොට ඒ දවස්වල සර්වචනාංශ හිටි බොම් පොඩි ගෝල පිටිසා. බලනකොට මොගලන් සාහනසේ කිරණ. ඉතින් irdiyen කිල්ලවලු මොගලන් කිරණාද කියලාවලු. ඒ හැමයි. පච්චලයමාන සූත්‍රේ ළඟට ගිහිල්ලා කියලා දෙනවා මොකක්වත් දොස් කියන්නේ නැහැ. කියලා දෙනවා මේක ඒ අනිවාර්යයෙන්ම දෙන්නේ නැ තැන. ඒ වගේ වෙලාවවල මොකද්ද කරන්න ඕනේ කියලා. බොහොම සරල උපක්‍රම ටිකක් කියලා දෙනවා. ඒ නිදි කිරණ එක නිදි කිරණ කොට අර වැක්කිරනවා කියලා කියන්නේ ඉරියව්ව කොහොමද කියන්නේ? හයිඩ්‍රජන් බැලුන් එකට හුලං ගැහුවට පස්සේ හයිඩ්‍රජන් ගැහුවට පස්සේ මේ කෙලින් අප්‍රයිට් හිටිනවනේ. හුලං බහින්න බහින්න බහින්න බහින්න මේක අර වැක්කිරන එකක් තියෙන. ඉතින් ඒ වගේ ගතිය අපි අපි සාමාන්‍යයෙන් මේ සමාජශීලී කෙනා ඒකට කැමති නැහැ. ඒක මම උනන්දු කරවන්න කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් එහෙම මට්ටමට ඇවිල්ලා තමයි මේ ශාරීරියේ වීර්ය සහ සමාධිය දෙක සමබර කරගෙන ඉරියව්ව කෙලින් කරගෙන තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒක මම බුරුමින් දැදි මට ගොඩාක් තිබුණා. නිදාගෙන ඉනකොට අල්ප දයන්නවා. නිදාගන්නේ භාවනා කරනවා. හැබැයි මං අරින්නේ මං ලිව්වා සයිඩර් මෙහෙමයි මෙහෙමයි කියලා ඊට පස්සේ මං කිව්වා මෙහෙම එක සැරයක් කරනවා දෙකක් කරනවා ඊට පස්සේ ඒක පාට බ්‍රයිට් වෙනවා. විනාඩි 30ක් 40ක් මොකක්වත් නැහැ කෙලින්ම යන්න පුළුවන්. ඊට පස්සේ සයිඩ් එකේ ඒ වගේ අර මොඳ අවධියක් ඉස්සරහට එනවනම් කොහොම යන්නේ අවධිය ආවට පස්සේ පුළුවන් තරම් අඛණ්ඩ සතියක් පවත්වන්න කියලා. ඒ වගේ වෙලාවෙදී අපි අර නම්බුකාරකම් අපේ තියෙන ගණන්කාරකම් ඔක්කොම ටිකක් බහින වෙලාවක් එනවා. මං කිසියෙත් මේක අගේ කරන්න කතා කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් එහෙම එකක් වෙනවා. ඒක භවනා ජීවිතේදී විය යුතුයමත් නැහැ. මේකට අද්දක් මොන දුන්නාට පස්සේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. අද ඉන්නේ බරපතල ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස ඊයේ දිනේදී හා අද දිනේදී කරන ලද සක්මනේදී වම දකුණ වශයෙන් හා උස්සනවා ගෙනියනවා තියනවා ආදී වශයෙන් සටහන් කිරීමට උත්සාහ නොකළෙමි. නමුත් පයට ස්පර්ශ වනදී හොඳින් දැනුනි. එසේම තවත් විටක ධන හිසෙන් පහළ චලන යම් රිද්මයකට සිදුවන අයුරුද දැනුනි. මෙම දැනීම් සතියෙන් බලා සිටි අතර සිතට එන සිතුවිලි හෝ ඇසෙන් කනෙන් නාසයෙන් දැනෙන දේහි ක්‍රියාවලි පිළිබඳ අන්වේෂණයක් කළෙමි. මෙහිදී මට සිතුවිලි වල ක්‍රියාවලියන්, පයෙහි චලනයන් ඊට අවදි මනසකින් දැනුනි. මට අවබෝධ වුණ පරිදි මට සිතෙන්නේ සිතවිලි පිළිබඳ සිතන අතර සිත වරින් වර පයෙහි චලන දෙස සැලකිලි සහිත වුණු බවයි. මෙසේ කිරීම නිවැරදිද? නැතිනම් ඔබගේ නිවැරදි මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නැති මේක කරපු දෙයක් කියලා නෙවෙයිනේ නිරීක්ෂණයක් කියලා තියෙන්නේ. නිරීක්ෂණය තව කරන්න දිගටම කරනකොට මේ මේ මානසින් ගෙන යන වෙනම එජෙන්ඩා එකක් තියෙනවා. ඒක තියෙන්නේ සෑ මේ ಜಾතිය බෝ කරන පැත්තට විතරයි ඒක මේ නිවන පැත්තට නෑ. නමුත් මනසේ එහෙම දෙයක් කරන බව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා විපස්සනාවේ. ඒක අරකට කරන කුමන්ත්‍රණයක් වගේ අරක කරන රහස් වැඩ පිළිවෙල බලන දිලක් වගේ. ඉතින් මේ දෙක වැඩ කරනකොට අපි මේ දේ මේ මනසින් කෙරෙන නැත්නම් අපේ සාජාසයෙන් කෙරෙන එහෙම නැත්නම් අපේ කර්ම ශක්තියෙන් එහෙම නැත්නම් අපේ උපනිෂේ සම්පත්‍ය වෙන විදිහට ස්වභාවයෙන් යන්න අරින්න ඕනේ. යන්න ඇරලා TV CCTV කැමරාවක් දැම්මා වගේ මේ පැත්තෙන් විනිශ්චයකින් තොරව අපේක්ෂාවකින් තොරව සියල්ල බලන ඉන්න ඕනේ. බලහිනව දවසක තේරෙයි මම 100ට 100ක්ම නැතුව මේක යනවා. අපි කියන්නේ සක්මන gediy පිටින් ඇවිදිනවා. කවුරක්වත් ඕනේ නැහැ. ඒ මැදිවට සද්දත් ඇහෙනවා. රූපත් පේනවා. හිතවිලිත් එනවා. ඒ මැදිවට ඒක දකින්න පුළුවන්. මේක ඇතුලේ මේක වෙන බව දකින්න පුළුවන්. ඉතින් ඒකෝට පේන්න පටන් අර ගන්නවා මේක මේ ක්‍රියාවලිය කලින් හදපු DVD එකක් වගේ. ඒක ඕන් කරුවා ඊපස්සේ පික්චර් එක යනවා. ඒක එඩිට් කරන්න බෑ. හැබැයි අපිට තියෙන වෙනම එකක් ඒ බා බලන්න පුළුවන් ගතියක් විපස්සනාවක් ඒක අමතර දර්ශනයක් ඒක දිහා බලනකොට පේනවා ඒ කටයුතු අතර කවදාකවත් ඩොට්ස් ගොඩක් වටනකොට ගැටෙන්නේ නැහැ එක එකක් ඒක කියනවා මේ එහෙම ක්‍රියාවලිය යද්දි මනසට බත් කන්න දෙනවා, දත් මදින්න දෙනවා, මූණ හොදන්න දෙනවා, හක්මන් කන්න දෙනවා කියලා ඒක කරගෙන යනවනේ. ඒ කරගෙන යද්දි නියුරෝ සයන්ටිස්ට්ලා වැඩ තියෙනවා ඉන්ටරොසෙප්ෂන් කියලා. ඉඳපු ගමන් මේ ප්‍රොසීජර් කඩලා තවන්ට ඒ දේ කරද්දි බඩගින්නක් තියෙනවනම් නිදිමතක් තියෙනවනම් වතුර ටිකක් බොන්න ඕන ගතියක් තියෙනවා නම් ඒක මතක් කරලා දෙන්න වෙනම නියුරෝසිස් නියුරෝන් සිස්ටම් එකක් වැඩ කරනවා. අය ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා එකක් තියෙනවා ඉන්න පොසිෂන් එක ටක් ගාලා ආය ඔරියන්ටේෂන් එක ගන්නවා. ඒවා තියෙන දේවල් ඉන්බිල්ට් දැන් අපි අර සතියෙන් පැත්ත කරලා බලනකොට පේනවා මම කරන දෙයක් නෙවෙයි ඒක. මේ සිස්ටම් එක අවුරුදු කෝටි ගණක් සීසන් වෙලා සීසන් වෙලා ඇවිල්ලා යාන්ත්‍රිකව ඇවිදින අතරේ ඉන පොසිෂන් එක චෙක් පිල්ලක් සිද්ධ වෙනවා. මට වැසිකිලි කරන්න ඕනද වතුර ටිකක් බොන්න ඕනද කියන එක සිද්ධ වෙනවා. දැන් අර සතියින් ඉන්නේ කරාට තේරෙන පටන් අර ගන්නවා මේ වගේ දේවල් වෙන එක සක්මණ බාධාවක් නැහැ. සතියට බාධාවකුත් නැහැ. මෙතන ටාස්ක් දෙක තුනක් යනවා. ඉතින් අපි හිතන මේ මම කරනවායි කියලා මම කරනවා කියපු ගමන් ටාස්ක් එකත් වයර් මාරු වෙනවා. නෑ මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් භාවනා නොකරන මිනිහගෙත් ඔක තියෙනවා. මොන જાතින්වත් බෞද්ධය කියන නෑ නෑ ඌ මිත්‍යා දෘෂ්ටිකය ඌට ඒව වෙන්න බෑ කියලා. මිත්‍යා දෘෂ්ටිකය මොලේ මොලේම තමයි. අපි පහුගිය ටික වල කෙරුවා මේ සම්බදම මූලපරියාය සූත්‍රයේ සර්වචනාංශෙ පෙන්වන ඉස්තල්ලාම අසෘතවත් පෘතජ්ජණයට වෙන වැඩි. අසෘතවත් පෘතජ්ජණයටත් අර වගේම පටු ව්‍යාපතේජෝ තියෙනවා. අර වගේම ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය අරූප ධානය ඔක්කොම ටික තියෙනවා. ඌ ඔක්කොම අනාගෙන ඉන්නේ කලවම් කරගෙන ඉච්චරයි වෙලා තියෙන්නේ. ඒක එකක්වත් නැති නෑ. ඒක පිළිබඳව එයා විවිධ මත දා ගන්නවා මාන්නකාරකම් කර ගන්නවා. සීක පුද්ගලයා ඒව හරියට වෙන් කරලා හොඳට අහුරලා තියාගෙන ඉනවා. ඒ කියන්නේ ඒකේ ග්‍රේඩ්ස් වලට දාලා තියා ඉනවා. රහත් වෙනකොට ඒව දන්න මගේ නෙවෙයි කියලා. ඒ නිසා භාවනා නොකරන මනසගේ භාවනා කරන මනස අතර කිසිම වෙනසක් නැහැ. ඉතින් තරහ වෙන්න එපා එහෙම කිව්වා. ඒ නිසා සෙන් බුද්ධ ආගමේ කියනවා භාවනා කරන්න ඉසලා කන්ද කන්දමයි. භාවනා කරන වෙලාවේ කන්ද තාදුරට කන්ද නෙවෙයි ශක්තියක් විතරයි. භාවනා කරලා පස්සේ ආයෙත් කන්ද කන්දමයි. ඒ නිසා භාවනා කරන කට්ටිය කියනවා භාවනා නොකරන කට්ටියට අපි උඩින් ඉන්නේ කියලා. කක්ක ටිකක් කක්ක කතාවක් විතරයි. ඒ මිනිස්සු ගාවත් ඒ දැන් මම භාවනා කරන ඉස්සෙල්ලාමයි ගුණයක් තිබ්බයි කියලා හිතන්නකො නිකන් කාලයට දාලා බලනකොට ඒව ඇතර මොනවක්වත් වෙලා නැහැ දැන් තියෙන්නේ මේ මේ මේ දේවල් කියලා අර වෙන් කරලා දැනගත්ත එක විතරයි දැනගත්ත කක්ක ටිකක් නෙමෙයි අත ගන්න. ඔකයි මේ රත්තරන් නම් මිනුනම් මැටික් නම් ප්ලැටිනම් නම් ඔන්න තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා දැක ගන්න පුළුවන් හැකියාව නැහැ. අපි මේ එදිනෙදා වැඩවල බහුලව ගත කරනකොට වගකීම් වල ගත කරනකොට මේ යන්ත්‍රේ මේ මේ ඩයිමන්ෂන් කීයක මේක වැඩ කරනවද කියන එක බර්ඩ්ස් ආයි විවේකයෙන් බලන්න වෙලාවක් නැහැ අපට. අපි යෙදී ගත කරනවා හරියගේ යුතුයකම්, මෙයාගේ යුතුයකම්, ජාතිය යුතුයකම්, ආගමේ යුතුයකම්. ඉතින් කර කර ඉඳලා අන්තිමට ගොම්මාල්ලෙක් වගේ මැරලා යනවා. ආයෙත් ඉලවන මනුසාත්ව භාවයක ආයෙත් gediya පිටින් දෙනවා. දුන්නට මේකේ 100 දෙකක්වත් වැඩ ගන්නෑ ආයෙසරයක් දාලා. බුදුහාම කියන්නේ මේක ජීවත් වෙල්ලා මේ ඉන්න වෙලාවේ ජීවත් වෙල්ලා මේ කඹරන්නේ නැතුව 100 100ක් ජීවත් වෙලා 100 100 නැත්නම් 95ක්වත් ජීවත් වෙලා manussකම පලාතක නැහැනේ manussකම ගෑණියෙක් වුණොත් ඒකේ ගෑණිය කියලාම නේ හිතන්නේ manussකම හිතෙන්නේ නැහැනේ පිරිමියෙකුට උනත් පිරිමිකමක් හිතන මේක manussකමක් හිතේදී මේවට ෆයිට් කරන්න ගන්න manussකම නැති මං අතවලා මං අතවලා කියලා නම්බුකාරකම් දාගන්න දාගන්න manussකම් පාගනවා ඔය මොකක්වත්ම නැතුව අපි හැම එකම මිනිස්සු එක එක ලේබල් ගහගෙන හිටියන මිනිස්කම ගන්නවා කොච්චර සුන්දර ලෝකයක්ද. ඒවා පේන්න නම් ඉබේ යන්න වැඩක් දෙන්න ඕන. පුරුද්දට බැහැර. දීලා ඒක දිහා බලාගෙන කොටත් නිදිමත තියනවා කියලා දැනගන්න වෙන මිකැනිසමක් ඕනේ නැහැ. තමන්ගේ ඉන්න පොසිෂන් එක දැනගන්න ඕනේ නැහැ. ඒක තියෙන දේ අන්න ඒකට එළඹ වාසය කරනකොට පේනවා මේ කොච්චර අවුරුදු කෝටි ගාණක් සීසන් වෙච්ච මැෂින් එකක් අපිට හම්බෙලා තියෙන්නේ. ඒක අන්තිම රිෆයින්. නැවත හෑන්ඩ් බුක් එක නෑ. ඒ නිසා අපි එක එක බොත්තම් ඔබනවා. මිනිහා මැදවල ගෑණිගේ බොත්ත මුත් උබනවා. ගිහින් ගෑණි මැදවල මිනිහාගේ බොත්ත උබනවා. ඉතින් මේක අංජ බජල් තමයි මැෂින් එක හෑන්ඩ් බුක් එක නැති වෙලා තියෙන්නේ මේක අන්තිම සොෆිස්ටිකේට් මැෂින් එක. පොඩ්ඩක් බලන්න හිටපන්. දැන් ඔය ජපානු විකුණන මැෂින් තියෙන්නේ ඒ සාමාන්‍ය කැල්කියුලේටර් එකක් හරි මේ ගත්තොත් ඊට වැඩිය හෑන්ඩ් බුක් එක ටිකක් ලොකුයි. කවදාකවත් කියනවා බලන්න හෑන්ඩ් බුක් එක මැෂින් එක ගහනකොට ප්ලග් කරුවා චුක් ගාව ඉවරයි. ආ ඉතින් පොතේ තියලා තියෙනවා අපි වගේ කියන නොලැබෙයි කියලා. ආ දැන් ඉතින් මොනවා කරන්නේ? ජබරත් කැමති. එක එක්කත් වෙලා ගන්න නැහැ නේ හෑන්ඩ් බුක් එක කියවන්නේ. ඒ වගේ තමයි මේ යන්ත්‍රය හම්බුණාට අන්තිම සොෆිස්ටිකේට් යන්ත්‍රයක් දුර්ලභ manussත්ත්ව පරිලාභය. ඒක බලන්නේ නැතුව අපි අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහනවා, අතීතයට වැඩවලට ඇඟිලි ගහනවා, අනාගතයට වැඩවලට ඇඟිලි ගහනවා. තමන්ගේක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒක තේරුණාට පස්සේ හරි අద్භූත දෙයක් කතා කරනවා. ඒ නිසා යොතිල්ල නැවතිල්ල බලන ඉන්න. ඒකට දත්ම දින වෙලාවට බලන්න. කෑම කන වෙලාවදී බලන්න. නාන වෙලාවදී බලන්න. ගමනකට මැෂින් එක දාලා බලන්න මොකද වෙන්නේ කියලා. මම ඒක ලස්සනට කරනවා. අපි කියන්නේ gediya පිටින් ඇවිදිනවා කියලා යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ භාවනා අධ්‍යක්ීම් පහත් අයුරින් ප්‍රකාශ කරමි. අද දින අවසාන පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යන්න මෙනෙහි කර භාවනාව ආරම්භා කයට සිත යෙදවූ යෙමි. පිම්බීම හැකිලිම ප්‍රකට ලෙස පෙනුනි. ඒ දෙස බලා සිටින විට ක්‍රමයෙන් කෙටි වී ගොස් තුනී වන අයුරු දුටිමි. අතරින් පතර විවිධ සිතුවිලිද ශබ්දද දැනගතිමි. එක්වරම දත් ඇඳි දෙක ක්‍රමයෙන් තදවන ආකාරය නිරීක්ෂණය කළෙමි. ඒ ඊටමත් තදින් එකිනෙක පූර්තු වී ඇති අයුරු නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් මේ తත්වයේ තුනී වී ගිය පසු ඉබේම වගේ දත් ඇඳි අතර සුළු චලනයක් ඇති වූ විට දුටුවේ ඒවා එලෙස තදින් ගැටි නොතිබූ බවයි. ඉන්පසු බෙල්ල දකුණු පැත්තට ඇලවී ඇතිවක් මෙන් දැනුනි. ඉබේම මාගේ කය විසින්ම ඉරියව්ව නිවැරදි කර ගැනීමට බෙල්ල ඔසවන බවත් එය දැන් වම් පැත්තට බර වෙන බවත් දැනුනි. මේ චලනය වේගවත් එකක් නොවිය. හරියට දැනුනේ නැවක් වැනි විශාල දෙයක් හරවනවා වාගේ. ඒ අතරට සතිය පවතින බවද නිරීක්ෂණය කළෙමි. ඊළඟට ඔළුව වම දකුණු දෙපසින් හෙමින් වැනෙන්න පටන් ගත්තේය. ටික වේලාවකින් එය නැවතී ගොස් ඔළුව ඉස්සරහට පස්සට හැමින් පැද්දෙන්නාක්සේ දැනුනි. මේ විසිතුරු අත්දැකීමක් විය. මට දැනුනේ හරියට අශ්වයෙකුගේ පිටේ යනවා වගේ. ඇතිතරම් වැනිලා නවතින වේලාවක් නවතින වේලාවක නතර වේවා යයි සිතා ටික වේලාවකින් එක්වරම තද පැද්දීමකට පසු නතර විය. මෙසේ වැනෙන අතරම ශබ්ද ඇසෙන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු පිම්බීම හැකිරීම ප්‍රකට වී නැවතත් සිත ඒ ඔස්සේ ගියේය. ප්‍රශ්නය ඊයේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මෙම සිදුවීම ගොජයක් ලෙස දැකිය යුතුද? ඒ ගොජය පිළිබඳ සංකල්පය තවදුරටත් පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ සැලසේවා. මේකට අපි සමස්තය දකිනවා. සන්තතිය දකිනවා. ගොජේ දකිනවා. එහෙම නැත්නම් මේ භවය දකින්නයි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒක හැම වෙලාවෙම නිකන් අර කිටි හඩියක් උතර උතර තියෙන වෙලාව වගේ කොජ කොජ කොජ කොජ ගග තියෙනවා නැත්නම් බත්තලියක් උතුන වෙලාගේ රාකලැප් පැහි පැහි තියෙනවා වගේ නැත්නම් ගවර වලක් පණුව නලියන වගේ ඔහි තියෙනවා ඒකට ඕකට ඕනේ නමක් දෙන්න පුළුවන් එකවර වැඩ කාර්යය ගොඩාක් කරනවා නමුත් සමස්තය දිහා බලන හිටියොත් ඒක අපේ කිසිම ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ඉල්ලන්නේත් නැහැ. අපි කතන්දර ගෙව්වත් නැතත් ඒක වෙනවා එහෙම. අපිට ඉන්න බෑ ඒක දිහා බලලා මේක මම කියා ගන්න හදනවා. මේකෙන් කතන්දර ගොතනවා. ප්‍රපංච කරනවා. එහෙම නැත්නම් වග වෙන්න බලනවා මේකට. ඉතින් වග වෙන්න ගිය ගමන් අරක ගා ගන්න එක තමයි කරන්නේ. ගඟ දිහා බලන්නේ නැතුව ගඟට අත දාන්න හදනවා. ඉතින් ටික කාලයක් යනකොට යනකොට යනකොට හිමීට හිමීට හිමීට අපි ඕකෙන් පොඩි ඩිස්ටන්ස් එකක් කරගන්නවා. මේක දිහා බලන්න පුරුදු. ඒකට අපි ගෙදරම කෙනෙක් අපේම කිට්ටු අන්තෙක් වැරද්දක් කරනවා. ඉතින් අපිට ඉස්සර ඉන්නම බෑනේ. පිටිමනසෙක් කෙරුවට ඒක ප්‍රශ්න නැහැ. ගෙදර මනසක් කරනවා ඉවසන්න බෑ. පහු වෙනකොට හිමීට හිමීට තේරෙන පටන් අර ගන්නවා. මේකට අත දැම්මොත් වෙන්නේ තවත් අවුල් වෙන එක. කරබන එක නොදැක්ක වගේ ඉන්න පුළුවන් තත්යකට නැති ඒක හුඟ දෙනෙක් හිතන මේ කැක්කමක් නැතිකම හැංගීමක් නැතිකම කියලා. ඉතින් උකට අත දාන්න ගිහිල්ලා වෙච්ච දේ දන්න මනුස්සයා තේරෙනවා. හොඳම දේ තමයි උකට එහෙම වෙන්න දෙන එක. හැබැයි හොඳ අවධානයෙන් ඉන්න මනුස්සයා අසීරුවටපත් වුණොත් උදව්විලා කෑ ගහන වෙලාවට උදව් කරන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අත දාන්න හදන්නේ මාන්නයක් තියෙන නිසානේ. එයා වැරදි මම හරි කියන එක නිසානේ. ඉතින් ඒක නිසා මම වැරදිලා තියෙන්නේ. ඉන්ෂා දැක්කට ඒක දිහා නොදැක්කා වාගේ බලනින්න මට ඇහෙන හොන්තරටම බරුවක් කියනවා. මට මොකවද කියන්න බරක කියීමක් නැහැනේ බොරු කියන එක නතර කරන්න වෙන්නේ මල් ලෝකෙට අවිල්ලා තියෙන කියන මට මොකද? ඒ වගේම මට දැනෙනවා. මුතේකුත් තියෙනවා. වෙන්න හදනවා. දැනු දැනුණා වගේ මම ඥානෙකුත් කල්පනාවකුත් වෙනවා. මේ දෙයකට උන නොකරනිකයි. මෙදි බුද්ධජනසේ චක්කු මාත යතාන්දෝ සෝතවා බද්ධිරෝ යතා. ආදිවාසීන් තඳාන් කර තිනවා බලයේ තිබුණාට බලේ නැති කෙනෙක් වගේ තමයි අන්තිමට මලමිණියක් වගේ ඉන්න බලපං. මේක තමයි අපි මිනි මරණය රිහස් කරනවා කියන්නේ. අපි කවදාද නැති වෙලාවක මේ දේවල් වෙනවා. ඉතින් සාට මණ්ඩගලන්ට යන්නේ නැහැ නේ. ඒක දැන් ඉඳද්දී මේ උණු උණුවේ ලේ පිට වැඩේ වෙද්දී දැක්කේ නෑ වගේ ඇහුවේ නෑ වගේ ඉන්න එකේ පළවෙනිම පාඩම තමයි මේ ගොජේ පේන වෙලාවේදී බලන්න මේ ගොජේ දිහා කොච්චර වෙලාවක් විනිශ්චයකට ලක් නොකර කතන්දර ගොතන් නැතුව ප්‍රපංච කරන්නේ නැතුව ගා ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා කල්පයක් හිටියත් බලන්න ගොජේ කවදාකවත් අපේ උදව්වක් ඉල්ලන්නේ ඒක ඒක විසින් යන න්‍යාය ධර්මයකට යන්නේ අත දැම්මොත් ගෝරි ගොඩයි කෝල බබත් එක සෙල්ලමක් වගේ තියෙන්නේ ඉතින් ඒක අයින් කරන්න අයින් කරන තියෙනවා ස්වයන් සිද්ධ වැඩේ වෙනකොට මේ ලෝකේ හරිම ලස්සනයි. මේ ලෝකේ හරිම සබා సౌందර්යයි. අපි කරන්න ගියොත් මගේ කියන මම කියාගෙන අයියා වෙලා ආරච්චල වෙලා ඉතින් ඊට පස්සේ කවදාකවත් මේක පර්ෆෙක්ට් කරන්න බෑ. මේ යන්නේ ফুল පර්ෆෙක්ෂන් එක දෙන්නේ. අත දාන්න ඕන ගමන් නැහැ. ඉතින් අන්නේ විදිහට තමයි මේකෙන් අයින් වෙන තරමට ඒක සංසිද්ධ වෙනවා. එහෙම නැත්නම් ස්වයංක්‍රීය වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා අපි ගාඩන් එකේ පුටුවකට වාඩිලා ලෝකෙ දිහා බලන්න හිටියොත් ඒක පර්ෆෙක්ට්. මේ තමන්ගේ ගාඩන් එක වෙන්න බෑ. ගාඩන් ගාඩන් ඒකට ගිහිල්ලා බලන්න. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේ ඒක පිළිබඳ තියෙන කැක්කමක් අපිට තියෙනවා. මේකට මේම ඒක තමයි කෙලස් කියන්නේ. දිහා බලලා නිකන් ඉන්න බැරි කතිය. ඉතින් ඒ නිසා අපි ඒක නිකන් වතකට වගේ කරගන්නවා. නෑ මම මේ භාවනා කරන මම කාටවත් කතා කරන්නේ නෑ. මම මොන දැකට බලන්නෙත් නෑ. කියලා නිකන් ඉස්සලා ඒකට ශික්ෂාවක් වගේ කරලා බලන්න. කරලා බලපුවා දැන් මේක අපි හොඳට භාවනා කළගෙත් මේ යුනිවර්සිටි එක හොඳ යුනිවර්සිටි එකක්. මොකද අපි ගාගන්නේ නෑනේ. දැන් මේකට ආවනම් එහෙම ඇතුළේ ඔය දේශපාලන ප්‍රශ්න ඇති මේකේ ගසා කෑම ඇති මේකේ බිල්ඩින් කඩා කන්ස්ට්‍රක්ෂන් කඩාගෙන යන අපිට මොකෝ අපි ආවා අපි භාවනා කරුවා ගියා මේ වගේ මේ ලෝකෙට ආපු හැම වෙලාවෙම අපි කක්ක කරලා ගිහලා දෙයි අපාපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියලා ඒ දවසට පෘතුගීසි කාර්යය සින්දු කියනවා. උරුලෑව ගිය පාර වගේ අපි අනේ යන තැන බෝඩ් ලියනවා. පිච්චුල නම් ගහනවා. අරව කොන්න මේවා කරනවා ගන්ධස්තරේ ගහනවා. ඒ යන්න නිකන් කැලයක් මැදි උහුණක් ගියා වගේ. මුළු කැලේම අලුත් කෙරුවට මොනම තැනකවත් පැටලෙන්නේ ආයේ යන ගමනේ යන්න සමස්ත දිහා බල්ලා, ගොජේ දිහා බල්ලා, භවේ දිහා බල්ලා නොදැක්කා වගේ ඉන්න පටන් අරගත්තොත් ඒක ඔය කියන විදිය නිකන් පැසිවිටි <coughs> එකක්. ඒ නැත්තම් මේ කැක්කමක් නැති ගතියක් නෙවෙයි. බැටරි charge වෙන්න පටන් ගන්නවා. රිජුනේට් වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල මෙවෙන් කොච්චර පෙට්‍රල් පිච්චුවාද මෙන්න කොච්චර ආතති වුණාද කොච්චර අසහනයකටපත් වුණාද අනේ බුදුහාමරණ පිළිසි දෙන්න දැන් ඒක දිහා වෙද්දි අසාධාර්ණ වෙද්දි දේශ බලා සිටීමේදී පුදුමාකාර නවම භාවයක් එන්න පටන් අරගන්න. ඉතින් ඒක හරි ලේසි දන්න අයගෙන් ඈත් වුණාට පස්සේ. පස්සේ දන්න එකත් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක කියලාම තීරුම් කරලා දෙන්න බෑ. පොට පෑදුනා නම් ලක්ෂ කෝටි වාරයක් වෙන්න ආරෙන්න. වෙන්න වෙන්න වෙන්න මේකේ මෙරි මේරීමක් මැචියුරිටි එක එන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙය මාගේ දෙවන සතිය පිහිටවීමේ වැඩසටහන වේ. පරයන්ක භාවනාවේදී මම ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කළෙමි. හුස්ම නාසය තුළට ඇදී යාම ආශ්වාසයේ ලෙසත් නාසයෙන් පිටවීම ප්‍රශ්වාසයේ ලෙසත් මෙනෙහි කළෙමි. ආශ්වාසයේ කුඩා සුළං රැල්ලක් ලෙසත් ප්‍රශ්වාසයේ නාසයේ අගවදින ආකාරයත් වටහා ගත්ෙමි. මාහට ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ අවබෝධය එය සිදුවෙනවත් සමගම වැටහිනි. මුලදී එය රළු ස්වභාවයකින් වැටහිනි. පසුව හුස්ම වාර 10ක් 15ක් පසු එය සුමට වී ශරීරයේ නිශ්චල ස්වභාවයකට පත්විය. මේ වනවාස සමගම මා ඔන්චිල්ලාවක් මෙන් ඊ타මත්ම සෙමින් ඉදිරියට හා පසුපසට පැද්දීමට පටන් ගත්තෙමි. මෙම අවස්ථාව මා හතර දවසක් බ්‍රිස්බේන් රිට්‍රීට් එකේදී අත්විඳෙමි. නමුත් මෙලෙස පැද්දීම ස්වල්ප විනාඩියක් දෙකක් පමණ වේලාවකින් නතර වෙයි. ඊට පසු සමහර අවස්ථාවලදී නැවත හුස්ම අල්ලාගත හැකි අතර සමහර අවස්ථාවලදී හුස්ම අල්ලාගත නොහැකි. එවිට මම ඔහේ බලාගෙන ඉඳිමි. මාගේ කර්මස්ථානය වරහන් තුල ආස්වාස ප්‍රස්වාසයේ නැවත නොදැනෙන විට මම මෙසේ ඔහේ බලා ඉඳීම නිවැරදිද? මේ අවස්ථාවේදී කෙසේ ක්‍රියා කළ යුතුද? පසුව සඳහනක් පැයක භාවනාවකදී මෙසේ වංචිල්ලාවක් මෙන් පැද්දීම වාර දෙකක් හෝ තුනක් නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. සාදු. මෙතනදී අර අරමුණ ගෙවි යෑම හරහා මමයා අසරණ වෙලා තනි වෙලා බංකොලොත් වෙනකොට මේ මමයාට ජැක් ගන්න ප්‍රශ්න මෙවුවා. මම දැන් මොකද කරන්න ඕන කියලා. දැන් මෙයා පෙන්ෂන් යන්න කිට්ටු. කවුරු මෙයා අත් කරන්න හදාන්නේ. බුදුජානනාංශය අපිට සම්පූර්ණ ක්‍රමයේ කියලා දීලා දැන් මනුස්සයා නිකන් පැතේ බින් ගිලහනවා. නිකම්ම මට යන්න කියනද මගේ මොකක් හරි වැඩක් ගන්නකෝ කියලා නිකන් නොමිලේ වොලන්ටියර් සර්විස් එකට ඉන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිකන් දෙන රජයේ නීතිඥයා විසින් දෙන නීති ඔපිනියන් එකක් වේද. ඉතින් අපි කොහොම හරි අනුකම්පාව කරලා අනේ පවුනේ අප්පා. ආයේ මම යගෙනලා දාගත්තාම ඔටුවට ගේ දුන්නා වාගේ. මේලා තීරුම් ගන්න පුළුවන් නම් විඥානේ අසරණ වෙලා තියෙන හැටි. මේලා තීරුම් ගන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ දක්ෂකම නිසා විඥානේ කොටු වෙලා තියෙන හැටි. විඥාණයට ඵලයක පය ගහ ගන්න තැනක් නැති වෙලා තියෙන හැටි. ඒකට අපි නැවතත් අනුකම්පා ශීර්ෂයෙන් එයාට ගෙට දෙන්න හදනවා කියලා කියන්නේ මායාවේ කෙලෙසයක් මේ මායාවේ ඡටභාවයක් මේ මායාවේ මේ මායාවක් එහෙම නැත්නම් වංචනික ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ අනුන්ට අනුකම්පා කරන්න හදනවා තමන්ට අනුකම්පා කරන්න හදනවා කියලා කියන්නේ මේ ගෙවෙන කැඩෙන කැඩිච්ච විඥාණය ආයෙ වෙල්ඩින් කරන්න හදන එකනේ ඕක තමයි අපි දිගටම කරලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන යනකොට පුදුමාකාර ඔපිනියන් හිතට එන්න පටන් ගන්නවා. පුදුමාකාර ව්‍යාපෘති ඔලුවට එන්න පටන් ගන්නවා. පුදුමාකාර ගොඩ පෙරක දෝරුකම් එන්න පටන්. හැම ගොඩ පෙරක දෝරුකමක් අපි try කරනවා. try කරන හැම වෙලාවෙම ඔටුවකට ඔලුවට ගෙට දා ගන්න ඔලුව. ඒසයි ඒක එහෙම දුවේ වෙලා මොකක්වත් නැති වෙලාවේදී එහෙමම ඔය ඔය බොඳ වෙලා යන බොඳවිල්ල, ලොඳ වෙලා යන ලොඳවිල්ල, වඳ වෙලා යන වඳවිල්ල වෙන්නදරලා බලන්න ඉන්න මොනවා කරන්න තියෙන නිකන් හිටපන්. සුම්මා ඉරි. මොන්නේ જાතියවත් බෑනේ. ඔළුවේ බොල්ලෙන් උඩ පණ තියනකම් කොහොම හරි අර ටික සීලා ඉන්දෙන් අහනවා එහෙම නැත්නම් B positive blood එන්නද කියලා අහනවා එහෙම නැත්නම් විටමින් ටිකක් එළු සුප් එකක් උකුල් සුප් එකක් මොනවා හරි දීලා කොට ගන්න හදනවා පව් කියලා හිතෙනවා. අනේ මේව තණ්හාවක්, අනේ මේව ආසාවක්, මනුස්සයනේ වෙයි. තියේද මේ ගැලවීමක් කියලා. මේ වෙන්න හදන්නේ සාසන ඉදිරියට යන දරන ප්‍රතිපත්ති ඉදිරියට යන දරන කෙලෙස් අඩු වෙන්න හදනවා, විඥානය කොටු වෙන්න හදනවා කියන එක දන්නවනම් මට දවස් උදාහරණ කෙනා අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ නැහැ කියලා මේ වැඩේ තේරුම් ගන්න. අවුරුදු 6ක් ඕනෙත් නැහැ. දවස් 7න් කරන්න පුළුවන් කියලා කියනවා. බැරි දැන කියනවා උදේ අල්ලගත්තොත් හැන්දෑවට පුළුවන් කියලා. නමුත් අපි කරන්නේ මේ පැත්තෙන් අසන්න ගන්න ගමන් මේ පැත්තෙන් පණ දෙන්න. ඇමරිකන් ගවර්න්මන්ට් එක ISIS එක කරන්නේ. මේ දවස්වල යන පොලිටික්ස් ඔච්චර තමයි. මේ පැත්තේ තන්නේ කරම කන්න කතා කරනවා. මේ පැත්තෙන් ආයුධ ටිකක් දීලා පොඩ්ඩක් සෙල්ලම් කරලා ඉන්නකෝ කියනවා. මේ තමයි පොලිටික්ස්. ඉතින් ඔය ඔය කොන්ස්පිරසි තියරි එකේ ඇමරිකන් පොලිටික්ස් හොඳට ස්ටඩි කරන්න ඒකම තමයි විඥානිකයන්. ඒ මේ තමන්ගේ විඥානයේ ඉතාමත්ම සූක්ෂමයි. ඊට උන්කාක්ම සටල් එනිසා අරක මැක්‍රෝ ලෙවල් එකේ බලනකොට පේනවා ඒස කොච්චර බලවත් જાතියක් වශයෙන් ලෝකේ කැපී පේනවද මොකද හරියටම විඥානේ වැඩේ කරනවා අපිත් මේ ජාම්බේ රගෙන ඉන්නේ අපේ විඥානේ කොහොම හරි ජැක් ගහලා සේලයින් දීලා චිකන් සූප් දීලා බේරගෙන අනේක තමයි හිතේ මගෙමුත් අහන සෝවිත සාන්ත ඒ වල චිකන් සූප් තියෙන කියලා. එනිසා මම ඉතින් කියවෙන්නේ නැහැ. ඒ නිසා මේ අසරණ වෙන එක බලන්න විඥානේ කොටු කරන්නයි මේ කරන්නේ. අපි රූපේ කොටු කරුවා ඉස්සල්ලා. මේ තමයි ආනපන ගෙවෙනවා. ඉතින් වේදනාව කොටු කරනවා. ඊට සංඥාව කොටු කරනවා. සංස්කාර තමයි දැන් විඥාණයට ගොඩ පෙරකුතු ගන්න. යහන දැන් මම මොකද කරන්නේ? දැන් අහනකොටම තේනවා ඊට ඉස්සෙල්ලා විඥානේ ඊටත් වැඩි දුර්වල වෙලා දැන් ඉන්නේ දුර්වල වෙච්ච විඥාණයට පොහොර දාන්නට තමයි යහන්නේ. <coughs> ඒතෙන්දි කරන්න තියෙන්නේ අකිරියෙන් මුණ දෙන්න ඕනේ යමක් නොකර ප්‍රශ්න අහන්න යන්න බහන හැම වෙලාවෙදීම විඥාණයට ගොඩ පෙරකොදුරු කන් දෙන්න. මේ කරන්නේ සංස්කාර විදිහින්. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. අවිද්‍යාව තියෙන තාකල් <coughs> සංස්කාර නිකන් ඉන්නේ නැහැ. එයා මේ අසරණ වෙලා තියෙන විඥාණයට ජැක් ගහන්න හදන එක තමයි කරන්නේ. ඉතින් ඒක බුද්ධජනසිකින්දේට විරුද්ධව යනවා. ඒකට දෙන්න උත්තරේ තමයි ওই ප්‍රශ්න ඇහිලා පැත්තක තියලා ওই වැඩපිළිවෙලට හෝම යන්න හරි. අසරණ වෙලා තියෙන විඥානයේ දිගටම අසරණ වෙන්න හරින්න. එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට හොර මුලක මාෆියායිකේ මහයි කාල්ලා ගත්තා වගේ. මහයි කාල්ලා බැලුවොත් මොකක්ද අහුවෙන්නේ? රටේ අධිකරණ ඇමතිම වෙන්න ඉඩ තියෙනවා. අර දඬුවම් දෙන්න ඕනේ මෙන්න මිනිහා කියලා පෙන්නුවොත් ඇති. නැත්තම් පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා. ඕනේ මාපියා සංවිධානයකට උඩම ඉන්නේ ඒ මනුස්සය අල්ලන්න ඕනේ නැහැ. අල්ලන්න දඬුවම් කරන්න ඕනේ නැහැ. මිනිහා මිනිහා කියලා පෙන්නන එක විතරයි. ඒකට විඥාණයටත් පෙන්නන්න උඹ තමයි මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ මාෆියා එකේ ලොක්කා. දැන් සංස්කාර තමයි යාට ජග් ගහන්න එන්නේ. එනකොට උඩගිඩි දෙන්න එපා, ත්‍රී ලයින් දෙන්න එපා. කොහොමම ඔය කරගෙන ගිය වැඩේ දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒක එහෙම කිව්වට ව්‍යාකරණ අනුකූලව නිකන් ඉන්න එක තමයි මෙතන කියවෙන්නේ. මේ ඉන හැම දෙයකම කරන්නේ කෙලේශයක්, පංචනික ධර්මයක්, ෂට ධර්මයක්, මායාකාර මේ කෙලේශයක්, මාර බලවේගයක් කියලා හිතා ගන්නවා. පොඩ පොඩ හෝ හෝ හෝ මේ ඒ අවස්ථාවේ නිශ්චල අවස්ථාවට ආවහම ආපහු සිතුවිලියෙන් ආවොත් එතකොට මොකද කරන්නේ? හිතුවිලි මම හිතුවොත් විතරනේ කෙලස් වෙන්නේ. ඉබේ සිදෙන මොන දෙයක්වත් අපිට කෙලස් වෙන්නේ අර නිශ්චලත්වයත් එක්ක හිතුවිලි දිහා බලන එකද කරන්න ඕනේ නිකන් බලාගෙන. නිශ්චලතාවයත් මගේ නෙවෙයි, හිතුවිලිත් මගේ නෙවෙයි. මේක දිහා බලාගෙන. ඉතින් මම ඕක පර්ත් වල දැවුවට පස්සේ කිව්වා ඉතින් මම දඩම බනිනවයි කියලා මට මේවා කිව්වා. ඔය තමන්ගේ ගෑණිගේ මේ මේ තමන්ගේ ගෑනට ළමයි කම් වෙච්චාම තාත්තයි කොටි අසං කරන්න මම හරි කැමතියි නේ. නැත් ඇත්තට මගේද බබා. අපි ආසාවෙන් අස්සම් කරනවා කොටුවේ අස්සම් කරන තාත්තයි කොටුවේ අස්සම් කරුවට ගෑණි hina වෙන එක ඇහෙනවද අපිට ඒ වෙලාවට? ගෑණිනේ දන්නේ ඇත්තටම බබා කාගේද කියලා. මේ අපි අස්සම් කරන්නේ අනුන්ගේ දරුවන්ටනේ. බුදුරජාණන් කියන අනුන්ගේ දරුවන් කොටුවේ අස්සම් කරන්න එපා. තබ්බේ බුදුන් කියනවා චේතනා හම්බෙක්කේ කම්මං අද ඔබ චේතනා කරලා කෙරුවා නම් කර්මයක් වෙයි. මේ අහකන දරුවන්ගේ කොටුවල අස්සම් කරන්න ගිහිල්ලා. මේ සංසාර කියන්නේ එහෙම එකක්. ඒක සමහරකට තේිනවා ඒකත් ඒකත් තේරෙන්නේ නැහැ සමහරකට වන්දන්නේ ඇයි කියලා. හිතට මතුවෙන කිසිම දෙයකින් අපිට පෞ සිද්ධ වෙන්නේ අපි චේතනා කරලා නැත්තම්. එච්චරයි. අපි චේතනාවෙන් තොරවට කරන්නේ මේ හිත මගේ නම් මේ වේදිකාව මම කුලියට දීප එකක් නම් මට කිව්වයි ඔය වේදිකාවේ සෝකාන්ත දර්ශන වෙන්නන්න බෑ. සෝකාන්ත විතරයි කියලා අපිට වේදිකාව දෙනකොට කිය හැකිනේ. නෑ <laughs> මේ වේදිකාව මගේ නෙවෙයි. ඔක ශෝකාන්තක් තියෙනවා, ශෝක දුක්ඛාන්තක් තියෙනවා. වේදිකාවේ නාට්‍ය යනකොට මම වේදිකාවට කොට වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මගේ වේදිකාව කියලා. බෑනේ නාටකමක් කරන්න මේකේ. ඒ නිසා මේ මගේ කියලා බදාගත්තට පස්සේ හිතවිල්ලක් ආවත් මට ඕන නැට තද මේ හිතවිල්ල බහනවා හිතලා ගත්ත එකක් න අනිවාර්යයි. ඒක මම හිතන්නේ ප්‍රශ්න කරු එහෙම ප්‍රශ්න කරනවා කියලා. හිතෙනවා. ඒතර හිතනක් න හිතන මට ගන්න බෑ. හිතන එනවා. වේදනාව එනවා සද්ද එනවා මොන දේ ආවත් බලන්න මේක සචේතනිකව සවිඥානිකව සසංස්කාරිකව වෙලා නම් එහෙනම් මම වක් කියන්න ඕන. නමුත් මේ අසංස්කාරිකව අචේතනිකව අවිඥාන සිත් දෙයට ප්‍රතික්‍රියා කරන ගම ඒක සවිඥානික වෙනවා. ඒකට වක් කියන්නේ. මේ අහ කියන දෙයකට අනුන්ගේ දරුවගේ කොටුවේ අස්සම් කරාට පස්සේ ඊට පස්සේ වන්දි වන්දි ප්‍රශ්නයක් ආව ගෙවන්න ඕන. ඉතින් හොඳට බලන්න මේ හිතට එන මොන දේ ආවත් ඒක හොඳට සතියින් ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ මේක කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද දැන් මේක හරි හරි සියුම් මම බැලුවද පෙනුණාද මම ඇහුවද ඇහුණාද ගඳ වින්දාද නැත්නම් ගඳ දැනුණාද මේ වෙනසේ තමයි සකර්ම කකර්මක භාෂාව තියෙන්නේ ව්‍යාකරණික අමාරුම තැන භාෂාවක මේ තමයි මේ කර්ම උනාද නැද්ද කියලා ගන්න තියෙන දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම වීජගණිතමය සමීකරණයක් දෙන්නේ චේතනා බිකවේ කම්මං වදාන. ඒ නිසා මේකට ලියලා තියෙන පොතක් thought without a thinker කියලා. ඒ මේ මාක් එෆ්ස්ටයින් ඒක කියන අපේ හිතේට එන හිතවිලි 99ක් විතරම වගේ අයිතිකාරයක් නැති හිතවිලි. මෙව්වට ඉතින් අපි හොරි කරන්නේ. මොනවා දැක්කත් මොනවා ඇහුණත් හිතවිලි දොඩමළු වෙනවා. ඉතින් ඔය <clears throat> මුදුවර සීයෙන් ඉතෝ කියන බලා මේ මම හිතන දේවල් නෙමෙයි හිතට එන දේ මේ වල්ලාසියෝ එහෙනම් නියර හැදෙන තනකොළ භෝගේ නෙවෙයි ඒවට කනගාට වෙන එක තමයි පුත්තජනක වැඩි. ආර්යයන් වංශ හොඳට බලා ගන්න මේ හිතේ වුණත් ওই වගේ දේවල් එන්න පුළුවන්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. ඒකට කියනවා ඩිස්ක්ලේමර් ඩිසවෝ කරනවා කියන්නේ. ඩිසවෝ කරලා හිටියොත් අපිට මේ හම්බෙලා තියෙන මූලික අයිතිවාසිකම් මූලික මේ needs එක හොඳටම ඇති අපිට ජීවත් වෙන්න. මේකෙන් අපිට ලස්සන ජීවිතයක් ගත කරගන්න. අපි වෙලා තියෙන මේ ඔක්කොටම උත්තර දෙන්න. යන නිසා වෙලා වේදනාවක් ආවයි කියන්නේ, සද්දයක් ඇහුණයි කියලා කියන්නේ, හිතවිල්ලක් ආවයි කියලා කියන්නේ, ඇහුවා නම් වගේ කියන්නේ. ඇහුණා නම් ගණන් ගන්න දෙයක් නැහැ. හිතුවා නම් වගේ කියන්නේ හිතුණා නම් වගේ කියන්න දෙයක් නැහැ. ආන්නේ විදිහට මේ ඔක්කොම පුළුවන් තරම් මේ අනවශ්‍ය ටික මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන් නේ ඔතෙන්ද විතරයි. ඊට ඉස්සෙල්ලා කාම ලෝකේ හෝ කාම සංඥාව හෝ රූප ලෝකේ කරන්න බෑ ඕක. රූප සංඥාවට පස්සේ මේක ටෙස්ට් කරලා බලන්න. යන්න වෙන්නේ අද නඩෝ දිග ඇදෙනවා හරියට. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී වේදනාවක් පැමිණි විට දකුණු දනහිසෙහි වේදනාව ඇතිනම් වම් දනහිස දෙස බලන්නේ යයිද වේදනාව වැඩි වූ විට සිතට පෙර දැනුම් දීමකින් ඉරියව්ව වෙනස් කරන ලෙස ඔබ වහන්සේ අනුශාසනා කළා එසේම බුරුමේදී පඬිත හාමුදුරන් වහන්සේ වේදනාව එන විට එය පටන් ගන්න ආකාරයත් එහි විවිධ දැනීම් සටහන් කරන ලෙසත් අවවාද කළ අතර එම වේදනාව හැකිතාක් දුරට දරා සිටීමටත් අවවාද කළේ. එක ඔබ වහන්සේගෙන් මින් නිවැරදි පුහුණුව කුමක්දයි පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිමි. දෙක ඔබ වහන්සේ පැයකට අධික ප්‍රමාණයක් පරයන්කෙහි එකම ඉරියවක රැඳී සිටීමට පුහුණු කරන ලද ක්‍රමය අප සමග බෙදා ගැනීමටත් ඉල්ලීමක් කරමි. නිර්වාණ සරණ. ඒ පළවෙනි ප්‍රශ්නේ වුණත් ප්‍රශ්නයක් හිතන්නේ නැහැ. ඔක්කොම තියෙනවා. ඔක්කොගද හරි ක්‍රමය කියලා. ඔක්කොම හරි ක්‍රම. කොහොම හරි ක්‍රම. ඒ නිසා පැමිණෙන ඕන දෙයක බලාගෙන ඉන්න කිසිසේත් මේකට කට උතර බඳින්නවක්වත් ජජ් කරන්නවක්වත් හරි වැරදි මනින්නවත් ඕන කමක් නැත්තේ නෑ. ඒක නිසා එකම චිත්තක් චිත්තක්ෂණ දෙකක් එක ඉරියව්වේ ලෝකේ පවත්න්න බෑ. ඒක තමයි පරමාර්ථ ශක්තිය. අපි මේ මේකේ නිත්‍ය සංඥාවක් කියලා නෙක නෙමෙයි පැයක් එක පරියන්කේ ඉඳිලා හදනවා කියලා ඉතින් යාට කවදාවත් පුළුවන් ඒ අනිච්ච සංඥාවක් තේරුම් ගන්න. දැසි දස සංඥාවල ඉස්ලාම් පෙන්නන්නේ අනිච්ච සංඥා රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච විඥාන අනිච්ච. අපි කියනවා හෙල්ලේ නැතෝ පරියන්කේ ඉන්න එක තමයි නිවන් දකින්නේ කියලා. ඉතින් එනම් මේ බුදු ආවෝ මැටි පුළුමේ ගල් පිළිමයක් හොඳයි. මුළු සංසාරෙම අපි කරන දැන මේ අනිත්‍ය දේ නිට්ටයක් පාඩපත් කරගන්න විපල්ලාසයකට ගිහිල්ලා ඒකට අයිඩල් හදාගෙන මැරෙන්න හදනවා නෑ මේක එකම චිත්තක්ෂණයක්වත් මේකේ තියෙන එක අංශුවක්වත් ඉසුබුලන්ඩ චිත්තක්ෂණයක්වත් නතර වෙලා නෑ නලියන එකමයි වැඩි අපි අපි අහන කොහොමද එක තැන ඉන්නේ කියලා ඉතින් ඒක තැන ඉන්න මානසිකත්වයක් තියෙන කෙනාට අනිත්‍ය සංඥාවක හුලකක්වත් බෙදලා නැහැ ඒ නිසා අපි ආනපානෙ දිගටම ඉල්ලනවා. තීටින්නේ නැහැ. ඒක ආස්වාසි ඊගාට පේන්නේ නැහැ වෙන එකක් ඊගාට. ඒකේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා නිමිත්ත පටන් ගත්තට නිවන් දකින්නට බුදුසසුන කියන්නේ අනිමිත්ත සමාධියට යනවා. අනිමිත්ත සමාධිය කියන්නේ එකම දේ නැවත මතුවෙන්නේ නැහැ ලෝකේ කවදාකවත්. ඒක විපරිණාමයටපත් වෙලා පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති ඒක ඉතින් ඉල්ල අතෙන්ට යන ටිකට ඉපදින එක නෙවෙයි මැරෙන්නේ. වෙන එකක් පාටපත් වෙනවා. ඉතින් ඒක හරි භයානකයි මේ පවතින අධ්‍යාපන ක්‍රමයට. ඒකෙ පෙන්නන්නේ නිත්‍ය සමීකරණ වගේක් නේ. නීති වගේක් නේ. අයිසෙක් නිව්ටන් ඔය ගුරුත්වාකර්ෂණ හොයාගත්තාට පස්සේ අයියෝ පුදුමාකාර විදියට ඔන්න අයින්ස්ටයින් ලොක් ඇවිල්ලා ඊට පස්සේ යටින් තියෙන small and big electronic connection ගත්තට පස්සේ ඕ ඒකට ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ නැහැ. ලොක්කා කිව්වා නැද්දකි මේ මගුල හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා. මොකද අප්පා මේ අර කියාගෙන කියේ බොරුව. දැන් ඊට පස්සේ තව එකෙක් කියලා කියනවා අයින්ස්ටයින්ටත් වැරදිලා. මේ වේගයේ ලෝකයේ තියෙන පුංචි මානසික වේගය ආලෝකය කියලා කිව්වට ආලෝකයට වැඩි වේගින් යන අංශු තියෙනවා කියලා. ඌත් ඉවරයි. බුදු ජානක කියපු එකක් අත්‍යන්තලා තියෙන බණ අවුරුදු 2600 සුසන් කිය හැමදේම වෙනස් වෙනවා කිය. ඒක නිට්ටයයි. හැමදේම වෙනස් වෙනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ. මල්ල කෙලියක් මේකේ තියෙන මේ භාෂාවේ මහා පුදුමාකාර ඒක බුරුමහමඳුර කියනවා නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ගඩම්බි බින්දේ කලහං කරොත්තේ කියලා. නිතරම මිනිස්සුන්ට අනිච්ඡං අනිච්ඡං කියලා උගන්වනවලු මහණෝ. එනේ යන එකන ආනේ නෝන මහත් ඔකත් අනිච්චයි. ඒක ආවුවත් අනිච්චයි කියලා කියනවා. හැබැයි බැරිලත් කැපකාරතින් කලී බින්දිච්ච දවසේ උට ගන්නවා. නිච්ඡං අනිච්ඡති වදන්ති සමනා ඝටම්බේ බින්දේ කලහං කරොත්තේ කියලා කියනවා. මේ කැපකාර ඇති බැරිලා කලිය බින්දුත් ඒ එතකොට නිච්ච ගන්න ඌට ගන්න ඉතුරු කැල්ලෙන් ඔළුවට. ඒ වගේ ජෝක්ස් වෙනව පොතක්ම තියෙනවා ඒක පරිවර්තනය කරන්න අමාරුයි මං හරි ආසයි ඒක පරිවර්තනය කරන්න මේ සංඝ ගැට. ඉතින් ඒ නිසා මේ භාවනාදී බලන්න මේ එකම ඉරියවක පැයක් ඉන්නවා කියලා කියනවා නම් ඒක වගේ මුසාවක්. මගේ බොරුවක් ඇත්තේ නැහැ. ඒ නිසා බලන්න මේක හැම චිත්තක්ෂණයකම කම්පන වෙන වේගයක් මේකේ තියෙන්නේ. ශක්තියක් මේකේ තියෙන. ඒ ශක්තියෙන් තමයි අපි ගැහණු පිරිමේකම් හදාගන්නේ. මේ සටහන් ආකාර හදාගෙන මේ දඬු ගඩ ගහගෙන ජීවත් වෙන්නේ. මේ කවදා හෝ ශක්තියක් පාඩ තේරුම් ගත්තට පස්සේ අපි විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ශක්තිය ශක්තිය විසින් නඩත්තු කරනවා. ඒ නිසා මේ මං කොහොමද කියලා දෙන්නේ පැයක් එක විදිහට ඉන්න හැටි. මට විතර ගායේ තියෙන මිනිහෙක් මගේ ජීවිතේ මං දැකලා නැහැ. මට යුනිවර්සිටි ඉඳද්දි ඕක කැත නමක් දාලා තිබ්බා. ගාය වැඩි කරනට. එනිසා මං වැරදි මිනිහව කවුරු හරි මේ පාකින්සන් හදිච්චාසේ කෙනෙක් වයි කෙනකින් අහගන්න. ඒ නැත්නම් අන්තභාග වෙච්ච කෙනෙක් ගමන ටොප් එකට ගිහලා භාගයක් නතර කරන හැටි දන්නව උ. මයිත් එක්ක අහන්න බෑ මම ඒකේ මගේ හැම අංශුවක්ම උඩ මන පැන තියෙන්නේ. ඉතින් ඒක නිසා මට කියලා දෙන්න අමාරුයි පැයක් එක දැන ඉන්න තියා එක මොහොතක් ඉන්න හැටි කියලා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ඉරියව්ව වෙනස් කළාට කමක් නැති ලෙස ඔබ වහන්සේ ඊයේ දේශනා කළා. නමුත් මා ඔබ වහන්සේගේම දේශනාවකදී වේදනාව කාගත යුතුයි කියා අසා ඇත. එසේම වේදනාව දැනෙන විට අත්හැර දැමීමෙන් අප ලබා ගැනීමට හැකිදී නොලැබී යාමක් ලෙස මින් පෙර අසා ඇත්تمي. මෙසේ ඉරියව්ව වෙනස් කළාට කමක් නැත කීවේ මා වැනි ආධුනිකයන් දිරිවත් කිරීමටද මේ දෙකෙන් නිවැරදි ක්‍රමය කියා දෙනු මැනවි. ඉසල ප්‍රශ්නෙමයි දෙකක් මෙතන ඇත්තේ නෑ. ඒකට හොඳට කියන්න තියෙන්නේ දැන් අපි ඉඳගෙන ඉන්නකොට දකුණු කකුල රිදෙනවා වම් කකුල රිදෙනවා ප්‍රශ්න එනවනේ. ඇවිල්ලා යම් වෙලාවක තමයි තේරෙනවා මේ කකුලේ වේදනාව මට අරමුණ බලා ගන්න බෑ. එහෙම නැත්නම් ඉඳගෙන ඉරියව්වට හෝ වම දකුණ බලා ගන්න විදියක් නැහැ. ඒතර හොඳටම තේරෙනවා දැන් වේදනාව තමයි මට රජ වෙලා තියෙන්නේ. හොඳට බලන්න වේදනාව දිහා. ඒතර වේදනාව කපනවා වගේද, පුච්චනවා වගේද, මිරිකනවාද? හොඳට ඊට පස්සේ අපිට එනවනේ වෙලාවක්. මේක දරාගෙන ඉන්න බෑ කියලා. පරියන්කේ නැගිටලා යනවට වැඩිය ඒ වෙලාවට කොම්ප්‍රොමයිස් කරනවා මම කකුලෙන් අහනවා දැන් ඔබට මොකද්ද ඕනේ කියලා. එතකොට ඒකන දිග ඇරියොත් මම තව විනාඩි 15ක් ඉන්නම් කියලා. හරි. ගන්න ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක්. SMS දාලා එමේ කකුල දිගාරන. ඒලා ආයෙ එන්න සතියට බලන්න. ආවට පස්සේ විනාඩි 15 හරි Tamante ඉරියව්වේ හෝ ආනාපානෙ ඉන්න පුළුවන් නම් ආ කකුල දිගෑරීම නිසා අඩු ගන්න විනාඩි 10ක විතර වගේ වෙලාවක් හම්බ වෙනවානේ. එදාට දැනුනොත් බැරි වෙලාවක්වත්. මේ කකුල දිගෑරියයි කියලා නැවත ආනාපානට ගිහිල්ලා බලනකොට ආනාපානෙ කිසිම කැළඹිල්ලක් වෙලා නැහැ ෂෝක් එකකට කරගෙන යන්න පුළුවන්. එදාට තේරෙනවට නැවතිල්ලේ කකුල දිගෑරියයි කියලා. සතිය කැඩීමක් වෙලා නැහැ. එහෙම කරන්න පුරුදු වුණාට පස්සේ ඊගාව දවසේ ආයෙත් අකුණු දිගාරි ආයෙත් චිත්තක්ෂණයක් ඉඳලා තමයි දිගාරින්නේ. ඊට පස්සේ දවසේ තවත් චිත්තක්ෂණයක් එන්නේ එන්නේ එන්නේ එන්නේ කරපු වැඩේ මෝරණ ගතියකට යනවා. මේකේ යටින් යන තේමාව තමයි කකුල දිගෑරියයි කියලා සතිය කැඩීමක් විය යුතු නෑ වෙන්නෙත් නෑ. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ තියෙනවා මේ පුංචි දෙයක් නිසා අපි පරියන්කේ නැගිටලා යනවා සමහරවිට මට භවනා කරන්න බෑ කියලා විනිශ්චය කරනවා ඒ වෙනුවට ඒ කල යුතු ඒ වෙලාවට අවශ්‍ය වෙලාවේ කල යුතු ඒ කරලා සතිය දිකට පාත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පෙනේවි මේ වේදනාව සතිය තරම් බලවත් නැහැ කියලා. අපිට පෙනේවි මේ හිතවිලි සතිය තරම් බලවත් නැහැ කියලා. අපිට පෙනේවි මේ ශබ්ද සතිය තරම් බලවත් නැහැ. ඒ නිසා මේ සතිය නඩත්තුව වෙනුවෙන් ඉරියව්ව කැප කරාට කමන්නේ සදාකාලිකෝ නෙවෙයි. මේ පහුවෙන පහුවෙන්නේ ඒකත් නොකර ඉන්න පුළුවන් තැනකට එනවා. ඒ නිසා මේ එක ජවනිකාවකින් එක විදිහකට නෙවෙයි. කලබුරුද්දෙම තමයි මේක මේ ක්‍රමයේ අල්ලා ගන්න පුළුවන්. අල්ලා ගන්න වෙයි. එහෙම නැත්නම් අපිට බුදුරජාණන්සේ දේශනා කරපු හැම තැනම කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. මුලින් කියපු එක මැදදී නැහැ. මැදදී කියපු එක අගදී නැහැ. ඒ නිසා ෆිලොසොෆි කරන්න ගත්තොත් PhD කරන්න ගත්තොත් ඕන PhD thesis එකක් ඩිස්ප්‍රූව් කරලා පෙන්නන්න පුළුවන්. එයා භූ කරපෙකට වෙනස් එකක් බුදුරජාණන්සේ කියලා තියෙනවා. මොකද ආධුනිකයට කියන එක නෙවෙයි ඉවෝල්ව් වෙනකොට ඉහළට යන්නේ. ඒ කියන තේමාව තේරුම් ගත්තේ නැතුව මේ බුද්ධහම සෙල්ලිපි ඔල්ලියන්න පටන් අරගත්තොත් කද්දාකවත් ආගමට සාපේ සේවයක් වෙන්නේ නැත්නම් තමයි ආબોධයට සේවයක් වෙන. ආબોධයෙන් නම් ධර්මයේ පරිණාමයටපත් වෙන්න ඕන. නිසා මේ හැම උපක්‍රමයක්ම කරලා බැරීමර කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. කරන්න කරන්න කරන්න කරන්න තමන්ගේම ක්‍රමසාවිදි එන්න පටන් අර ගන්නවා. ඒක බුද්ධම සජීවී වැඩ පිළිවෙලක්. ඒ නිසා කියන දේ කවුරු යන කියන්න ගැතේ කිව්වත් ඒක සීබුද්ධියෙන් අහලා ක්‍රියාවත් කරලා බලන්න එක සැරයක් නෙවෙයි. දෙතුන් සැරේ කරනකොට ඒක තුල පරිණාමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස විනාඩි 40ක් පමණ සක්මන් භාවනාවට පසුව කළ ආනාපාන භාවනාවේදී මම ලබාගත් අත්දැකීම සඳහන් කරමි. විනාඩි කිහිපයකදී ආශ්වාස ප්‍රශ්වාස තුනී වන්නට පටන්ගෙන හඳුනා ගැනීමට නොහැකි තරමට පත්විය. ලා දම්පැහැති ආලෝකයක් දිස්විය. වරහන් තුල like expanding and compacting circle. මුළු ශරීරයේ පුරාම සැහැල්ලු හා ප්‍රනීත සුවයක් අද්දුටිමි. දම්පාට ආලෝකයක් සහ ශරීරයේ ප්‍රනීත බව විනාඩි 30ක් පමණ පැවතුණි. ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහි කිරීමට යාමෙන් මේ සංසිද්ධියෙන් ගිලිහුණා මේ සංසිද්ධියෙන් ගිලිහුණා. විනාඩි 30කට පමණ පසුව ස්වාමින් වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ইহත අත්දැකීම පහදා දෙන ලෙසත් කළ යුත්තේ කුමක්ද කියලා. කාලේ විනාඩි 30 බව දැනගත්තේ ඔර්ලෝසුව බැරිමෙන් බවත් සඳහන් කරමි. ඒ වෙලාවේදී අර ආනපනේ ගෙවිලා ගියාට පස්සේ ගෙවිලා ගිය දේ ඇති වෙන්න අත්දකින්න ඉස්සෙල්ලා අපි අර ගංගේ ගහගෙන යන මනුස්සයා පිදුරු ගහේ තෙල්ලනාගේ ආස්වාස ආයාසින් හරි කළ සමාට ගන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ රූප ලෝකෙට දැඩි කැමැත්තක් තියෙනවා. අරූපෙට යනකොට බයක් එනවා. ඉතින් ඒ කාටත් එනවා. එහෙම නැත්නම් අරූපෙට බය ආපු එක කැමැත්ත ආපු එක නා රූපෙට වෛර කරනවා. මේ දෙක තීරුම් අර ගන්න ඕනේ මේ දෙකම අතරමැද දෙකම හොඳට අත්දැකීම හරහා කොයි තාක්කල් අපි රූපෙ දිගේ යනවද රූපෙ ගෙවුනට පස්සේ ආය නැවත රූපෙ මෙනෙහි කරලා ආනපන මෙනෙහි කරලා ගොරෝසු හුස්ම අරගන්න නැතුව මේක කොච්චර වෙලා පුරුදු කරන්න ඕනද කියන එක එක සිද්ධියකින් වෙන්නේ නැවත නැවත නැවත නැවත කරන්න කරනකොට මතක තියාගන්න එහෙම ගත්ත අරමුණ ගෙවිගෙන ගියාට පස්සේ ඉදිරියට එන දේ සිද්ධි වෙනකන් හුරු වෙනකන් ඒකට පදම් වෙනකන් ආවව එන්න හදන ගතියක් තියෙනවා. ඒක මේ භව තණ්හාවක්. විභව තණ්හාව වෙනුවට භව තණ්හාව තියෙන මේක දැනගෙන ගියොත් අනිත් දවසේ ආපහු එන එක තදවල කරන්නේ නැතුව අර විවේක වෙච්ච ඉන්න පුළුවන් වෙයි. හැබැයි විවේකයේ විහිම්ම ආයසරය කාණපණේ තරම් දෙනවා. ඒක ඒක සිද්ධ වෙන්නේ ඒ සංසිද්ධිය වුණාට පස්සේ කිවිච්ච ආනපනේ ආයෙත් එනවා. <clears throat> ඒ ඒ වගේ රූපෙන් අරූපෙම වීම සහ අරූපෙන් රූපෙම වීම කියන මේ දෙක ඔතන තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියලා හොඳටම හිර වෙලා තියෙන තැන. ඒක සිද්ධ වෙනවා දකින්නට පේනවා මම ඇඟිලි ගහන්න නැතුව හිතුවේ ප්‍රශ්නයක් නෑ. මම ඇඟිලි ගහුවොත් මේ ඇඟිලි ගහපු නිසාද උනේ කියලා සැකයක් එනවා. ඇඟිලි ගහන්න නැතුව ඒක පදම් වෙන්න ආරෙන්නේ. අරූපේ ගිහින් සම්පූර්ණයෙන් අරූපෙට දිවිලා යනවා. ඊට පස්සේ අරූපේ ආයසරයක් රූපයක් ඇති කරනවා. ඒ දෙක අතර තියෙන 100%ක්ම හේතුඵල ධර්මයක්. මම ආයතින් හුස්ම ගත්තොත් මට හිතෙනවා මම අපරාධයක නොකිය හිටියනම් මොකද වෙන්නේ කියලා සැකයක් වෙන නිසා ඒ සැකේ දුර වෙනකන් ඒකට පදමෙන්න යන්න ආරින්න. දෙකටම යන්න ආරින්න. ඒකට කියනවා ඔය වෙලාවට කියනවා භාවනා ආසේවන ප්‍රත්‍යය කියලා. කමඨහන් ලැබුණාට පස්සේ ඔක භාවනා කරලා බලන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා මේකට යන්න අරිනවා. ඊට පස්සේ භාවිත බහුලීගත කරනකොට තේරෙනවා මේ කොහිදෝ ස්වභාවයෙන් වෙන දෙයකට ඇඟිලි ගහලා මම මේ සැකේ ඇති කරගෙන තියෙන්නේ කියලා තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේ අධ්‍යක්ීම් මෙසේ විදිහපත් කරමි. ඊයේ පරයන්කේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය නිරීක්ෂණයේදී විනාඩි 30කින් පමණ පසුව පහත අධ්‍යක්ීම් දැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ මුල මැද අග දැනුනි. ඒ අතර සුදු පැහැති ආලෝකයක් දැනුනි. මෙය විනාඩි 10ක් පමණ දැනුන අතර කයේ අත් තිබෙන බවක් නොදැනෙන තරම්ය. නමුත් කොන්ද හිස පාද තිබෙන බව හොඳින් දැනුනි. අද දිනේ මේ අවස්ථාව දැනුනේ විනාඩි කිහිපයකින්. සිතුවිලි විශාල ප්‍රමාණයක් අද දිනේ ඇති වී නැතිවන බව දැනේ. සමහර අතීත සිතුවිලි imaginary thoughts සිතට ඇතිවේ. මේ ඊතා වේගයෙන් දැනෙන විට ඇස්සැරීමට සිතේ. සතිය ඇතිමුත් මේ සිතට කරදරයක් බව දැනේ. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔයලා ඇස්සේ ඇරලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඇද්ද ගැල බැලුවට ඒක වාට නිකන් අඟාර ලෝකේ ඉඳලා මේ ලෝකෙට වැටෙනවා වගේ පේනවා. ආයේ මීට ඇති වගන්න අර හිටු දන්න බයන්න. ඒ නිසා මේ වෙලාවේදී ඔය අපි අපිට තර්ජනය කරනවානේ. සතිය කඩනවා සමාධිය කඩනවා අර කමේ මොනක්වත් වෙන්නේ නැහැ. ඒ ටික කරලා බලන්න ඕන එක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. අතපය හොල්ලලත් බලන්න. ඇද හැරලත් බලන්න. ඕනම් පොඩ්ඩක් එළියට නැගිටලා ගිහලා වතුර ටැබ්බිලා විලා ආය වාඩි වෙලා බලන්න. මොනක්වත් වෙන්නේ නැහැ. ඒක හිතා ගන්න බෑ. මුලදී ගන්න බැරි මේ අමාරුවෙන්වත් ගන්න බැරි මේ සතිය. දැන් Taman හොල්ලලා කඩන්නත් බැරි තරමට එදාට ප්‍රශ්නයක් අහන්න කොයි වෙලාවෙද අසතිමත් වෙන්න පුළුවන් කියලා. වෙන්නම බෑ. සතිය පුරුදු කරාට පස්සේ ඕනකමින්වත් අසීමත් වෙන්න බෑ කරන හැමදේම CCTV කැමරා එක සිද්ධ වෙනවා වගේ තමයි ෆ්ලඩ් ලයිට්ස් වල ඇතුලේ සිද්ධ වෙනවා වගේ තමයි මුලදී තමයි යහනේ සතිමත් වෙන්නේ කොහොමද කියලා. අන්තිමට අහන්න දැන් කොහොමද මුදු කොතන ගියත් අසතිමත් වෙන්න බෑ. අසතිමත් වෙන්න ගියොත් සතිය ඩබල් ෆෝල්ඩ් වෙනවා. ඒ නිසා normal යන්න ආන නිසා ඒ වෙලාවට යnderින්ද එක කරදරයක් තමයි. එකම කරදරෙන් එන්න කියන ඇද්ද කරින්ද කියන්නකෝ නැගිටින්න කියන්නකෝ වතුට්ටියක් බොන්න කියන මොනවා කෙරුවත් මුළු සංසිද්ධියම මුල සිට අග දක්වාම under the light of mindfulness කියලා. ආලෝක මේ සත්‍ය ආලෝකයට තමයි සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගත්තට පස්සේ පේන විට රංගපාන දෙයක් ඇත්තේ නෑ. මේ ස්වභාවය මේකයි කියලා තේනවා. ඒ තේරීම පොත් වලින් කියවලා බෑ, ගුරුරැ කිව්වට බෑ, දන් දුන්නට බෑ, තිල්ලක්කට බෑ. කරලම පුරුදු කරන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කරන අතරතුර යම් කාලයක් ගත වූාට පසුව ශරීරය පිළිබඳ සංඥාව තුනී වී නැතිවිය. සිහිය තිබූ බවත් ප්‍රකටය. නමුත් దేవතාවක් එක්වරම මම කියන හැඟීම අරමුණු කරගත නොහැකි විය. අන්දමන්ද වී ඉන්නේ කොහේද මොකද වුනේ කියා සොයා බලන්න විය. එම අත්දැකීම් හරියට මම අන්තරස්ථාන වී සොයනකොට සම්භවී අල්ලාගත්තා වගේ යයි සිතේ. වැඩි කලබල නොවි වෙන දෙයක් වෙන්නයි සිතා සතිය පෙරට කොටගෙන බලා සිටියා නම් ඉවරයි කියා දැන් සිතෙයි. මාව මාක් කරගන්න කල සෙවීම සම්පූර්ණයෙන් ඉබේටම සිදු වුණි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් අගය කරමි. අර ගොජේ දිහා බලාගෙන නම් කරන්න නැතු ඉන්නවයි කියලා වෙනිකම් පොඩි සෙල්ලමක් පටන් ගත්තේ. පේන මොනද සංසිද්ධියක් පේනකට රූපයක්ද සත්‍යයක්ද ගන්ධයක්ද රසයක්ද පහල මොකක්වත් කරන්න එපා. කොජේ දිහා බලනකොට මම ඉන්නවා. හැබැයි මගේ me and not me කියන සීමාව නැතු යන. මම සහ මම නොයේ කියන සීමාවක් ඇතුව නෙමෙයි දැන් යන්නේ. ඒක අපි කියන්නේ උද්දම් පාස් දලා ආදෝකේ සමත්තකා තච පරියන්තම් පූරං අසුචිනේ පච්චවෙක්කති කියලා කෙස්තල්ලෙන් යට පාපයෙන් මෙට උඩ හැමපටි කෙව කර ඇත්තා වූ මේ ශරීරේ මම කියාගෙන ඉන්නේ අතෙන් යනකොට මම එක්ක ඉන්නවා නිකන් වලාකුලක් වගේ හැබැයි කෙලවරක් නැහැ මේ තීමාවක් නැහැ එතකොට විශ්යත් එක්ක නිකන් බොඳ වෙලා යනවා ඊට පස්සේ නඩත්තු කරන දෙයක් නැහැ. ඉතින් මම ආයෙසරයක් උත්සාහ කරන මම තමයි වැඩේ කරන්නේ. ආයෙ මේකේ සැට මේ දේශීමාව හදා ගන්න. හද්දපු ගමන් රණ්ඩු. හදපු වෙලාව ඉඳලා ආතති. මම සාමවන වේ අතර රණ්ඩු. ඒ නිසා කියන වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒ ලෝකෙට යන්න එන්න යාළුවේ කියලා පද හතරක් තියෙනවා මට හතරම ලියලා තියෙනවා පොතේ. වයස නිසා මතක නැහැ. ගර්ථ ස්වාමීන් වහන්ස ශ්‍රුතමය අනුග්‍රහිතයින් පසු භාවනාවේදී යම් යම් දේව අවබෝධ කර ගන්නා විට ඒ ශ්‍රුතමය ඥානයේද නැතිනම් ප්‍රත්‍යක්ෂ ඥානයේද යන්න පැහැදිලි කර දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පාදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකම ලක්ෂ වාරයක් කරන්න කියනවා. අනුපස්සනා කරන්න. ඒකම ලක්ෂ වාරයක් කරනකොට යන්නෙම ප්‍රත්‍යක්ෂයටමයි. එකක් වෙච්ච ගමන් සුතමේද අන්වයිති කියලා ප්‍රත්‍යක්ෂිලා හොයන්නෙම චින්තාමේ ඥානකයක බොහෝම ගැණුසලුයි. ඒක හුඟක් වෙලාට සද්දා චරිතයගේ නෙමෙයි සිද්ධ වෙන්නේ ප්‍රඥා චරිතයකින් නිසා ප්‍රඥා චරිතය පඹවැල කහපු නේ පුසල කහපු අලියෙක් වගේ පඹ ගහලක පැටවිච්ච යුවලෙක් වගේ මේක මනින්න හදනවා. ඒක නෙමෙයි කරන්තර ඕකම නැවත කරන්නේ. කොහොම නැවත කරන කරනකොට කරනකොට ආර්ය පරිශ්‍රණය කියනවා නතර වෙන්නේ ප්‍රත්‍යක්ෂයේමයි. අනුපස්සනාව තමයි තනි උත්තරේ තනි වචන. ගරුතර ස්වාමීන් වහන්ස නිර්වාණය අවබෝධ කිරීම සඳහා විදර්ශනා භාවනාව කළ යුතු බව දනිමි. සතිය දියුණු කිරීමේ අතරතුර විදර්ශනා භාවනාව වැඩි යුතුයද? කරුණාකර මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. તો ඉස්සෙල් සතිය වඩලා කියන්නකෝ මට. ඊට පස්සේ පුළුවන් ඔය ටික කරගන්න. ඒ ටික කෙරුවට පස්සේ තමයි කරන්න වෙන්නේ. දැන් ওই අරක තියෙදි මේකත් අල්ලන්න ගියොත් එහෙම අමාරුයි වැඩේ කරගන්න. ඒ නිසා බුදු දහමසේ අනුපොබ්බ සික්කා අනුපොබ්බ කිරියා අනුපොබ්බ වටිපදා කියනවා. ඔය විපස්සනාව යනකොට එයා ඊටු ටික කරලා දෙනවා. ඒ නිසා මට බය වෙන්නේ නැතුව මට අත්සන් කරන්න පුළුවන්. ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක එනවා. මම ඉස්සෙල්ලා කියනවා. ඔය එක හරි මම කරලා දෙන්නම් අනිවාර්යයෙන්ම කරලා දෙන්න ෂුවර් සතිය වඩා ගන්නකෝ සතිය වැඩුවට පස්සේ ඒ සබ්බ කිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා කියලා තිනවා සතිය සියලු කෘත්‍ය කරලා දෙන්නා වූ මහා යමති කෙනෙක් වගේ උදව් කරනවා ඒ ආයි තුට්ටි කරලා දෙයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස ධාන යනු කෙලෙස් උගලක් යයි අසා ඇති හේයින් සමාධිය බලවත් වද්දී සියුම් බියක් සහ චකිතයක් ඇතිවේ. ඔබ වහන්සේගෙන් පහත ප්‍රශ්න සඳහා පිළිතුරක් බලාපොරොත්තු වෙමි. 1. විපස්සනා ධානය anu මොනවාද? 2. ඒවා භාවනා ගමනේදී ඉබේටම එළඹෙන්නේද නැතිනම් අදිෂ්ඨාන කර එළඹිය යුතුද? 3. නිවන පසක් කර ගැනීමට ධාන අත්‍යවශ්‍යද? 4. ධාන වලට බිය නොවි ප්‍රඥාවෙන් ධාන වඩන සහ විපස්සනා කරන ආකාරය කුමක්ද? ඔබ වහන්සේට මේ අත්භවයේදීම අමාමහ නිවන් සුව ලැබේවා. කොයි දේ වුණත් ලැබුවට පස්සේ ඒක මමයේ මාගේ මගේ ආත්මේ කරගත්තොත් ඒක ඇණයක් වෙනවා කරදරයක් වෙනවා. ධ්‍යාන විතරක් නෙමෙයි සතිය වුණත් ඒ වෙන්න පුළුවන්. සතියෙත් තියෙනවා මිච්ඡා සති කියලා එකක්. සමාධියෙත් තියෙනවා ප්‍රඥාවෙත් තියෙනවා. ඒ නිසා තමන් මේ ගමනේදී හම්බෙන දේ උපකරණ වශයෙන් පාවිච්චි කරන මිස මේ අවසාන ඵලයේ වගේ මේ ලෙවගත්තේ මමයේ මේක මමයේ මාගේ ආත්මේ කියාගත්තොත් තමයි ඕනම දෙයක් වශ වෙන්නේ. ඒ නිසා ඒ බව දැනගෙන දැන් මට ධානයක් ලැබිලා තියෙනවා මට මම දන්නවා මට මේක මම කියාගෙන මං ඉන්නේ මම නැත්තම් මේක මට ආසාවක් ඇති වෙලා තිබුණත් ප්‍රශ්නයක් නෑ මොකද මම දන්නවනේ ඒක අනතුරු පිළිබඳ ඒක නිසා ධානයකට විතරක් නෙමෙයි මේකට දාන තියෙන්නේ ඕනෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන 37යි නැත්තම් බෝධිපාක්ෂික ධර්ම හත් සත් සත්ත බොජ්ජංග ඔය හැම එකකම මම කියා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මම කිව්වොත් ඒකේ තියෙන අනතුරු විතරක් මේ වෙලාව හැටියට කෙටියෙන් මතක තියාගන්න. එහෙම කියන්නේ නැතුව යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි පුරුදු කරන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදෑසන සක්මන සහ පරයන්ක පිළිබඳව මෙසේ වාර්තා කරමි. මා සක්මන් කරන විට සවතිය පවත්වා ගැනීම ආරම්භන්නේ ඔසවනවා යවනවා තබනවා යන අයුරිනි. ටික වේලාවක් යන විට පාදයේ විවිධ කොටස් වලට දැනෙන දේ පිළිබඳ අවධානය යොමු කරමි. পায় පොළවේ තබනවා සමගම පාදයේ යට විලම්භ කොටස පළමුවෙන් පොළවේ වැදී එහි තද ගතිය හඳුනා ගනී. ඇතැම් විටදී පාදයේ යට පොළවේ වදින හඬ ශරීරය තුලින් යන්තම් ඇසෙන ස්වභාවයක් දැනේ. පාදයේ තබන විට එහි මැද කොටස එහි මැද කොටසට පොළවේ බිම ඇති ගල් වැනි ගල්වල උණුසුම් සිසිල් බව දැනේ. පාදයේ නැවත ඔසවන විට එම ස්වභාවය නැති වී පොළව හා පාදයේ අතර ඇති උණුසුමේ වෙනස තරමක් වැටහි. පාදයේ ඇඟිලි බිම ඇති වැලි කුඩා ගල් තෙරපි පසුපසට යන ආකාරය හොඳින් දැනේ. පාදයේ ඔසවන අවස්ථාවේදී ඇඟිලි තුඩු අවසානයේට එසවෙන බවත් ඒ ඇඟිලි තුඩු පොළොවට මැලියම් ගා ගලවන්නාක් මෙන් වැනි ආකාරයක්ද දැනේ. මෙසේ සක්මන් වාර කීපයක් ගිය පසු දැඩි අලස බවක් හා නිදිමත බවක් දැනේ. සක්මන කෙලවර නැවතී හැරෙන විට නිදා ගන්නට දැඩි අවශ්‍යතාවයක් දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව එම අවස්ථාව අතරින්ද පියවරට සතිය තිබිය හැකි බවත් මේ සතියේ දියුණුවක් ලෙස හැඳින ගනිද්දී දැඩි ප්‍රීතියක් ඇතිවේ. ඒ සමගම නිදිමත හා අලසකම අඩුව වඩා හොඳින් පියවර කෙරෙහි අවධානය යොමු කළ හැකි වේ. සක්මන අවසන් වී පරයන්කයට යනතුරුම මේ නිදිමත අලසකම පවතී. වරහන් තුළ ඊයේ දින සිට සෑම සක්මන් වාරයකම මෙසේ සිදුවිය. මෙසේ සක්මනින් පසු පරයන්කයට වාඩි වන විට නිදිමත අලස බව ඇති වූ වාට ලකුණක් නොදකිමි. නමුත් පරයන්කේ මුලද මුලදී සිටම හුස්මේ සියුම් බවක් දැනේ. නාසිකාග්‍රේ වදින සුසුම් රැල්ල සීත හොඳින් වැටහේ. පිටවන හුස්ම රැල්ල උණුසුම් බව යන්තමින් දැනේ. මෙසේ වාර කීපයක් සතිමත් විය හැකිය. ඉන්පසු වෙනත් කිසිම ලක්ෂණයක් ආකාරයක් හඳුනා ගන්නට පෙර හුස්මේ දැනීම සම්පූර්ණයෙන් නැති වේ. පසුව නිින්දෙන් අවදි වූ වාක්සේ දැනේ. ඊට පෙර සිදු වූ කිසිම දෙයක සටහනක් මතකයක් නැත. බොහෝ විට මෙසේ අවදිවන්නේ මගේම ගොරෝසු සුසුම් රැල්ලකටය. බොහෝ විට මේ ආශ්වාසය සමග සිදුවේ. පසුව ශරීරය ගැන මෙනෙහි කරද්දී බෙල්ල ඉදිරියට නැමී ඇඟේ ස්පර්ශ වෙන බවත් කොන්ද ඉදිරියට නැමී වක ගැසී ඇති බවත් තේරේ. මෙවිට නැවත පරයන්ක ඉරියව්ව සකස් කරගෙන හුස්මට සිත පිහිටුවමි. මුල් අවස්ථාවට වඩා අඩු වේලාවකදී නැවත දැනීම ඇතිවේ. නැවත ශරීරයේ වක ගැසී ඇති බව දැනගත් පසු ඉරියව්ව සකස් කරගනිමි. පළමු පැය භාගයේදී පමණ මේ ඊතා ශීඝ්‍රව සිදුවේ. වාර 15ක් 20ක් පමණ. හුස්ම නොදැනෙන අවස්ථාවට කෙතරම් ආයාසයෙන් බලන්නට උත්සාහ කළත් එම කාලය තුළ කිසිම දැනීමක් ඇති නොවේ. මෙම ස්වභාවය ඊයේ උදෑසන සිට වරහන් තුළ හවස පරයන්කය හැර සෑම පරයන්කයකම සිදුවේ. මෙය සතියේ දියුණුවක් ලෙස අනුමාන කළද කිසිවක් නොදැනෙන කාලය පිළිබඳ සැකයක් පවතී. කුමක් සිදු වූවාද කියා සැකයකි. ඉහත අවස්ථාවට සූදානම්ව මුහුණ දෙන ආකාරය ගැන ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. එසේම සක්මන තවත් විචිත්‍රව බැලීමට දියුණු කර ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සක්මනේදී නිදිමත පතුවීම අනිත් කෙලෙස් දෙකේ යටවීමක් විදියට හිතන්න පුළුවන්. රාගයත් ද්වේෂයත් තියෙන වෙලාවේ කවදා නිදිමත එන්නේ යම් වෙලාවක භවනා උපක්‍රමයක් විදියට රාගය ද්වේෂය යට වෙනකොට මෝහය මතුවෙනවා. ඒක එක හොඳක් එක පැත්තෙන් බලනවා. කියන්නේ භාවනා උපක්‍රමයක් වශයෙන් රාග ද්වේෂය යට වෙලා තියෙනවා. ඉතින් මොහොහෙට යට වෙන්නේ නැතුව ඉන්න අපි තීරුම් අරගන්න. මොකද ඒක උපයා ගන්න ලද්දක් නිසා ඒකට හරි විචිත්‍ර භාවයක් එනවා. සමහර වෙලාවට. ඊගාවට පරියන්කේදී වෙලා තියෙන්නේ නොදන්න දේ ගැන අපිට යන්න නම් දන්න දේ පිළිබඳව දැනීම වැඩි කරන එක තමයි අපිට තියෙන ටෙක්නික් එක. අහුවෙන දේ අත ගන්න පුළුවන් දේ පේන දේ හොඳට විස්තර සහිතව බලනකොට සාපේක්ෂව එහෙම නැති විතර දැනගන්න බැරි සංඥා නැති කොටසක් තියෙනවා කියලා තේරෙනවා. එතකොට මේ සංඥා නැති කොටසේ පටන් ගන්න මේමයි දන්න දේ ගෙවීමෙන්. සංඥා නැති කොටස අවසාන වෙන්නේ කොහොමද? දන්න දේ නැවත මතුවීමෙන්. මෙන්න මේ දෙකේ දෙපැත්තේ ඉඳලා ලං කර ලං කර ලං කරනකොට තමයි ඔය මැද තියෙන කැලල අල්ලන්න පුළුවන්. එනේමයි රීකිය ක්‍රමයට ඔක් කියලා දෙන්න ඕන කරන්නේ කියලා දෙන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් ඒ නොදන්නා දේ පිළිබඳ සැකයක් මතුවෙන සාධාරණයි. ඒකට අපිට තියෙන උත්තරේ තමයි දන්න හැමදේම විස්තර සහිතව සත්‍ය බලන්න. බලනකොට නොදැනීමේ මුල, මැද, අග කියන එකේ දැන් අග අහුවෙලා තියෙනවා. දැනීමක් එනවා කියලා කියන්නේ නොදැන්නේ අවසානය. එතන ඉඳලා ඒ අවබෝධය ඇති කරගෙන නොදැනීමට යන හැටිත් අල්ලන්න පුළුවන් දන්න දේ ගෙවෙන්න පටන් ගන්න එක. අනේ දෙපැත්තේ ළඟට ළඟට ළඟට එන එක තමයි. ඒක ඉතින් කාලයක් ගත වෙනවා. නමුත් හැම අත්දකින්න හැම වෙලාවකම නොදන්න දෙයට අවදි වීමක් තමයි සිද්ධ වෙන්නේ. නිසා ඉවසිල්ලෙන් ඉදිරියට යන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් මෙම දින කීපය තුලදී ඔබ වහන්සේ විසින් ලබා දුන් ඉතා වටිනා කමඨහන් උපදෙස් සඳහා මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. පරියංකේදී මම දැන් මෙතන මූල කර්මස්ථානයේ කොට සතිය පවත්වමින් යන විට නොබෝ වේලාවකින් සිතුවිලි රහිත තත්වයක් ඇතිවේ. ඊයේ දිනේදී ඔබ වහන්සේගේ උපදෙස් මත ඇතිවන වේදනා හුස්ම වලට නම් නොදී සිදුවන දේ දෙස පමණක් බැලීම සිදු කෙලිමි. වරින් වර ඇතිවන කායික වේදනාවත් ඊටාම අඩුවිය. අද දින සතිය පවත්වමින් යන අතරතුරේදී නිදිමත ගතියක් ඇති වී බෙල්ල ඉදිරියට නැමීම පස් හය වතාවක් සිදු විය. අද දින අවසන් පරයන්කේදී මේට ලෑස්ති වී ගිය විට මෙවර බෙල්ල ඉදිරියට කඩා වැටෙනවා වෙනුවට හිස ඉදිරියට එසවි පිටකොන්ද කෙලින් වී ඍජු විය. සිත ඊ타මත්ම ශාන්ත කලබල අඩු තත්ත්වයේ පැයක පමණ කාලයක් සිටීමට හැකි විය. වරින් වර සිතවිලි පහළ වෙයි, නැති වී යයි. සිතවිලි වලින් බාධා නැත. සතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමැති ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය කියන්නේ ඔය ලියලා තියෙන කමයි කියන්නේ ලෑස්තිලා යන්න. ඕන දෙයකට ලෑස්තිලා ගියොත් ඒකෙන් වෙන අනතුරක් නැහැ. නිකමට හරි ඔය 2006 ආපු සුනාමියට ලෑස්තිලා හිටියනම් එක චිත්තක්ෂණ කලින් ලෑස්තිලා හිටියම 55000 බේරෙනවා. නැසෙලා හිටියේ නෑ ගසාගෙන ගියා. ඒ නිසා සූදානම් ශරීරය කියලා එකක් තියෙනවා. එන දේ ඕන දෙයකට ලෑස්තිලා ගියොත් ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඉස්සරහට අපි නිතරම අවදියෙන් ගත කරන එක විතරයි ඕන ගන්න කිසිම උපකරණයක් ඕන නැහැ. කිසිම සමීකරණයක් ඕන නැහැ. කිසිම දැනුමක් ඕන නැහැ. පූර්ණ අවදියෙන් ගත කරන්න පුළුවන් නම් එන ඕන දෙයකට ලෑස්ති. ඒ නිසා ඒකට ලොකු සාංචින්න කාලේ කියන්නේ ලෑස්තිලා යනවා කියන එක තමයි කියන්නේ. ඒක තමයි බාහිර දක්ෂ ව්‍යාපාර ඉස්සලාම් තියෙන්නේ. be prepared. ඒක තමයි මහණේ කොට තියෙන්න ඕන දේ. ඒ තමයි යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ.